මේ ගෞරවනීය සංග්‍රහණ අවසරයි අද අඟහරුවාදා දවසක් අපි ගත කරන්නේ ඉස්සරනම් කිව්වේ අපි ප්‍රතිගත කළ ධර්ම දේශනාවක් අහන්න දැන් අපි මේ ප්‍රතිගත කළ ධර්ම දේශනාව පිළිබඳව සාකච්ඡාවකට පෙළඹෙන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල අපි දේශනාවට දේශකයන් වහන්සේ උනේ ඒ අපටි දාලා අපේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉතේ ශාසිකේ නිවැරදි විම් දේශනා අපි අඩු ගානේ හත්තර වතාවක් අහලා තියෙනවා මේ ඉස්සන්න වනේදී අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ඒක ඒ දේශනාවලියේ යන විදිහට ඒක අපි මේ සාකච්ඡා කරලා කරා. ඉතින් ඒක අපිට තේරෙන විදිහට අපි සාකච්ඡා කරනකොට අපිට තවත් අන්නති කෙනෙකුට දේශනාව හඳුනා දීමකුත් වෙනවා. දේශනාව පිළිබඳව අපිට තේරෙන අර්ථකථනිකුත් හම්බ වෙනවා. ඉතින් ඒකට උපදෙනකේ සාදරයන් තමයි මේ ආර්දනාව ආවේ. ඉතින් අපි මට සන්තෝෂයි මම නැතුණත් මේ චන්දරත්න ස්වාමීන් වහන්සේ අනික්කයි සම්බන්ධ කරගෙන නිසිපතයක පවත්නවා. ඒකට හැම වෙලාවෙම ප්‍රතිචාර ලැබෙනවා. ආහන ආහන කෙනා ස්තුතිවන්ත වෙනවා. නැත්නම් සන්තෝෂයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපිට දැන් තියෙන්නේ තුන්වෙනි දේශනාවේ නිමාව සටහන් වෙලා තියෙනවා. අපිට මේ හතරවෙනි දේශනාව පටන් අරගන්නයි තියෙන්නේ. ප්‍රශ්න කීපයක් පස්සලා දෙන සනසෞඛ්‍යය කර තුන්වෙනි දේශනාව සම්බන්ධයෙන් පැමිණිච්ච ප්‍රශ්න කීප. අපි ඒක ඉවර කරලා යනවා කියන එකද කියන්නේ. ඔය ඒකට මෙතෙක් පවත්වපු ධර්ම දේශනානුව සාක්ෂානුව තුන්වෙනි දේශනාවට සම්බන්ධ අපපතිත්‍ිත විඥානය නැත්නම් අනිදර්ශන විඥානය යන්නේ සලායත නිරෝධ tattweට කියන නමක්ද කියන තවත් පදයක්ද නමක්ද කියලා කියනවා. එතකොට මේ සලායත නිරෝධය නිබ්බාන කියන එක ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ඒ කියන්නේ මේ අපි සලායතනේ පැවැත්වීම තමයි දිගටම කෙරෙන්නේ. ඒකට පැවැත්වීම සඳහා අපි ගන්න ප්‍රයත්නයේට කාම තණ්හාව බලපානවා. ඒ කාම තණ්හා නැති වෙලාවට භව තණ්හාව මගින් ඒක කරගෙන යනවා දිගටම. අපි හිතනවා අපි පවත්නවා කියලා පවත්වන්න ඕනේ. සලායතන පැවැත්ම තිනාපු account balance එකේ යන්නේ. ඒකවල භව තණ්හාව යනවා. ඉතින් මේ දෙකේ මනාපීඩයට නොවෙනකොට ඒකට පද පුදුම ද්වේෂයක් එනවා ඒක විභව තණ්හා වශයෙන් පෙනී හිටිනවා. ඒතර මේ තණ්හාව විභව තණ්හා බාට පතරන ද්වේෂක් වාටපත් වෙනවා. ඉතින් මේක මේ පටලැවිල්ල තමයි දිගටම තියෙන්නේ. ඉතින් ඒකෙදී සාමාන්‍ය කියන මේ කාම තණ්හාව පොඩ නතර කරලා බලන්න. ඊටමතා කාමයට ආසාව චේතනා අදිෂ්ඨාන පොඩ නතර කරලා බලන්න ඒක මේක දිගට දුවනවා. භව තණ්හා විභව තණ්හා දිගට දුවනවා. ඒ දෙකම වදේට හිටලා තියෙනවා. දිගට දුවන්න දුවන්න අපි ලව්ව 18 මාසේ ඊර දඬුවම් තමයි දෙන්නේ. ඒ නිසා ඒකට ඒක තවත් අවුල් කරනවා අපි කාම දන්නාව දැම්මට පස්සේ කවුද කරන්න කියන එකවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අල්ලපු ගෙදර මිනිහාට බයිනවා, ආණ්ඩුවට බයිනවා, වැස්සට බයිනවා, කැස්සට බැන බැන ඉන්නවා. ඉතින් මේ භාවනාදී අපි කරන්නේ කාම දන්නාව පොඩ්ඩක් නතර කරලා දාන්න. වුමනාවේ ඇහැ පියා ගන්නවා, සද්ද අහන්නේ නැතුව, කෙවල් දොර රට ඇරලා පොඩ්ඩක් බලනවා නිකන් ඉන්න. දිගටම දුවනවා. ඒකට පේනවා මේ සලායතන වල පැවැත්මක් තියෙනවා. සලායතන නිරෝධයක් අපිට පුළුවන් චේතනා පැත්තෙන් අතර කරන්න. නමුත් සලායතනගේ පැවැත්ම තියෙන තාක්කල් සෞපදිශේෂ නිර්වාණ ධාතුව වෙන්නේ නැහැ. අනුපදිශේෂ වෙනවා. හැබැයි ඊට පස්සේ දන්නව අනුපදිශේෂ වුණාට පස්සේ ඒ සෞපදිශේෂ නිර්වාණ ධාතුව සිද්ධින්නේ සලායතන මිදී යන්නේ. එතකන් සලායතන සම්බන්ධ පොඩි මේ ඝර්ෂණයක් තියෙනවා. ඒක අඩුව මට්ටමේ. ඒක බලකන්න බෑ රහතන් වහන්සේ ජීවත් වෙනකොට සර්වඥාසේ ජීවත් වෙනකොට ජීවිත පැවැත්ම සඳහා පොඩි පැවැත්මක් තියෙනවා මොකද ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි අර පරණ ගියපු ණයක් ගොඩ ගන්නවා ඒක නිසා පූර්ණ නිරෝධයක් වෙන්නේ නම් සෞපදිශේෂ අනුපදිශේෂ පූර්ණ නිරෝධ සෞපදිශේෂව උපදිශේෂ සහිතව අනුපදිශේෂ වෙනකොට අපි දන්නවා ෂුවර් මේ ආත්මය ඉවර වෙනවා කියලා ඊට පස්සේ ආයෙ තවත් එකතු කරන්න යන්නේ ඉතින් එහෙම නැති කෙනා මේ හැම දවස පුරාම සැලසුම් කර කර කාම තණ්හා වඩනවා. ඉතින් ඒක භව තණ්හා විභව තණ්හාවේ හැඩේ බලා ගන්නවත් හම්බ වෙන්නේ. ඒ නිසා කියනවා පුළුවන් නම් චේතනා නොකර අදුවානේ හිතාමත හුස්මවත් ගන්න නැතුව දැනෙන හුස්ම දිහා බලන්න කියලා. ඒක තමයි මේ භව නිරෝධයකට අවශ්‍ය මූලික පහසුකම්, මූලික අනුග්‍රහ ඉතින් ඒක කරලා ඒක ජයග්‍රහණ ලැබෙන එකත් සෝවාන් සකදාගාමී අනාගාමී හැටියට කියනවා මට්ටම් හතරකින් පෙන්ලා දෙනවා. යමක් නොකර හිටියොත් කොච්චරක් වාසනාවන්තද කියලා. නමුත් තමයි. අවුල් කරන්න අමාරුයි. ඊට පස්සෙත් ලැබෙන්නේ සලායතන පැවැත්මීම් පැවැත්ම කියනවා ඊට පස්සේ. ඒක අර හුණගේ වලිගේ කැඩලා ගියාට පස්සේ ටික වෙලාවක් ගහගා තියෙනවනේ. වලිග කැඩිච්ච හුණගේ වලිගේ ගහ ගහ තියෙන. ඒක හොඳටම දන්නවා. ඒ අර යා පිටිපස්සෙන් යන අල්ලගෙන ඉන්න සතාගේ අවධානය ගණ්ඩායි වුණවලි ගහන්නේ. නමුත් ඒකේ පණ නැහැ. ඒ ඒ ගැස්ම තියෙත තියෙන ඒ වගේ මේ නිර්පදි අනුපදිශේෂ නිර්වාණ ධාතුට ගිය ගමන් පැවැත්ම පවතිනවා නිකන් ගැහෙනවා ගැහෙනවා වගේ පේනවා. නමුත් ඒක මේ මේ වුණවලියක් වගේ කියලා කියනවා. ඒක නැත්තම් මේ ගහක අත්තක් කපලා දාපුවම ටික කාලයක් යනවා පණ තියෙනවා වගේ පේනවා. මෙල් පැලියනවා. ඒක නම් මේ නිවන නැත්තම් බුදුහාමර පෙන්නන මේ කිසි කෙනෙක් භාවනා කරන එකක් නැහැ. ඔක්කොටම මොන මොනද එකතු කරන්නේ. නිවන හරි ගමන්න අරන් සාක්ෂි දා ගන්න ඕනලා දෙන නිසා කවුරු හරි විස්තර කරලා දුන්නොත් මේක මේ සලායතන නිරෝධය කියලා කවුරුත් නිවන් දකින්න ඕනේ. කටිරුනේ සලායතන රජ කරවන්න. කටිරුනේ සලායතන ලව්වා අඳුර පාවන්න. මේ අභිඥා දක්වලා වැඩ වෙන්නണ്ട ඕනෙලා තියෙන්නේ. ඒ නිසා සලායතන නිරෝධය කියන එක තේරෙන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ ඒ කැමැති නෑ ඒක වෙනවට. මොකද්ද සද්ධාවකට කරනවා? භාවනා හරියන්න හරියන්න සලායතනයන්ගේ කොරවීම, දුර්වල වීම සිදු වෙනවා. ඒ හැම වෙලාවෙම පිටිතුල් කර ගන්නවා. පිටිතුල් නැත්තම් ඇප නූල් ගැට ගන්නවා. ඒව නැත්තම් පඩුවක් අයින් කරනවා. මොකද්ද නරක අපලයක් මේක නැති වේවා වගේ. ඉතින් ඒක ආයෙ සලායතනයල කරදර කරනවා. ආයෙත් හරිෂෝ. හරි සතුටුයි. ළමයි හම්බ වෙනවනම් හරි සතුටුයි. ඒවා හදන්න හරි සතුටුයි. යාන වාහන අරගෙන අම්මා එන ශ්‍රී ලංකාවට හරි සතුටුයි. ඉතින් දන්නේ මේ ආයෙත් මේ අර නැති වෙන සලායතන වලට මේ පොර දානවා කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ ටික කියන්නේ නැහැ. පුත්‍රයන් වහන්සේ වසංගලා නැහැ. නමුත් අටුවාචාර්යන් වහන්සේ වසංගලා තමයි විසුද්ධි මාර්ගය අටුවාවේ ලියලා තියෙන්නේ. මොකද මේ කට්ටිය එන එකක් නැහැ. මේ එයි මගට බෝධි පූජාවට එයි. භාවනා මධ්‍යස්ථාන වලට යන්නේ. මධ්‍යස්ථානට ගියත් මේක කිව්වොත් එන්නේ නැහැ. ඒ නිසා මේ පැත්ත හරිය ගැඹුරුයි කියලා කියන කිසිම ගැඹුරකම නැහැ ඕන නැතිකම තියෙන්නේ. කෙනෙකුට දැනගන්න ඕන නැතිකම තියෙන්නේ මොකද මේක සීති විනාශ ගැනීමකට බොහොම කිට්ටුයි. ඒ ඒ පැත්තෙන් කල්පනා කරන්න කියලා. ඉතින් කවුද කැමති සීති විනාශ කරන්න? මේ ළඟදිත් මම දැක්කා මේ හාමු කෙනෙක් බණ කියනවා සීති විනාශ කරන එක විශාල අපරාධයක් කියලා. ඇත්ත තමයි. ඒකට මේ සුණාපරන්තට යන ඉස්සලා හාමුදුරුවෝ කිව්වේ මේ අනේ ස්වාමීන් වහන්සේ හරියට කට්ටිය ජීවිතය ගන්න ඉන්න නිකන් ඒක හම්බ වෙනකොට කොච්චර හොඳද කියලා. ඒක ආගමකට වහ. කිසිම කිසිම පින් කැටයකට සල්ලි දාන එකක් නැහැ කවුරක්වත් මේ සලායතන නිරෝධය හම්බ වෙන්නේ කියලා දන්නවා. හම්බ වෙන්නේ දුවට බබෙක් නම් අම්මා. ඒ කියන්නේ අපරසකේ තියෙන සල්ලි කුට්ටියම දාන එක. ඒ නිසා සලායතන නිරෝධය කියන එක තේරුම් ගන්න බැරි කමක් නැහැ. තේරුම් අරගන්න අරගන්න බයක් ඇති වෙනවා. ඒකට බීචිකා කියලා කියන්නේ ෆෝබියා එකක්. ඉතින් ඒකයි ඔය භාවනා කරන පිස්සු වෙදෙන්නේ. මේක හොඳට තේරෙනවා දැන්. තේරෙනකොට පුදුමාකාර බයක් එනවා. ආයේ මේ මේ මේ සාමාන්‍ය ඉසි මිසි බයක් නෙවෙයි ඉන්නේ. පුදුම බයක් එනවා. ඒකත් ස්කිසොෆ්‍රෙනික්. නැත්තම් බයිපෝලර් ඩිසීස් වලට යනවා. ඒ මොකද හේතුව යාර තේරෙනවා ආත අල්ලා අල්ලුවත් නැහැ බය ගහපුවත් නැහැ ඔක්කොම ගලවලම යනවා කියන්නේ. ඒක වෙනවා විනාඩි 5 භාවනා කරනකොට. ඒකයි ඔය කට්ටිය හිත ගන්නට වැඩි වේගෙන් සලුවකස දාලා නැගිටලා යන්නේ. ඒක පේනකොට ආතපත නැතු වෙනවා. ඊට වැඩි හිතනවා මෛත්‍රී බුදුහමෝ දැකලා එනතම් බුදු වෙලා වැඩි කරන එක ෂේප් නේ. වැඩි කතාවල් ලස්සනයි. ඔක්කොම නිවන් දකින්න කන් ඉඳලා මාත් බුදු විලාම නිවන් දැකම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔක්කොම යෝගි බලාපොරොත්තුවක් තියාන අර සලායතන නිරෝධ වගේ දේවල් කතා කරලා තියෙනවා. ඒ නිසා සලායතන නිරෝධය කියලා කියන්නේ මේ අපතිතිත විඥානයේ වැඩි එහාට ගිය එකක් අපතිතිත විඥානයේ තියෙදි තාම පැවැත්ම තියෙනවා. මේ නිර්පදිශේෂ වෙලා නැහැ. සෞපදිශේෂ දත්තත්වයේ තියෙන මට වචන දෙක පැටලෙනවා. ඉතින් ඒක නිසා සලායතන සම්පූර්ණ නිරෝධ වෙනවා කියන කියන්නේ පරිණිරවාණය තමයි. නිර්වාණයට නෙවෙයි. ඒ වගේම ලියලා තියෙනවා අනිමිත්ත ශූන්‍යතා අපනිත යන සමාධි මට්ටම් වල ඇසුර කරනවා යයි හඳානවනේ ඒකත් යනු දුර්ල සංඥා මට්ටමක් ඇසුරු කිරීමක්ද ඔය සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති දෙකට සමහිත පානවා සංඥා තියෙනවා සංඥා නැති හරි ඔක්කොම සංඥා විතරයි අපිට පේනවා මේ ඈත වතුර කඩක් තියෙනවා ඒක වතුර කියලා හිතන්න පුළුවන් මිරිඟුවක් කියලා හිතන්න පුළුවන් දෙකම පිළිබඳව මේ මේ පේන්නේ වතුර නෑ නැත්නම් වතුරේ නිමිත්තක් ඒක සංඥාවක් දෙක පිළිබඳව නොසලෙන මනසයි තාජී මනස නිසා අනිමිත් අපනිත ශුන්්‍යත සංඥා මට්ටමකුත් වෙනවා රූප මට්ටමකුත් වෙනවා ඒක වේදනා මට්ටමකුත් වෙනවා වේද සංස්කාර මට්ටමකුත් වෙනවා විඥාන මට්ටමකුත් තියෙනවා. ඒ හැම එකෙම මේ ඔළුව උස්සන්නට උස්සන්න නැතුව යට වෙලා පාත් වෙලා ඉන්න මට්ටමක් තියෙනවා. ඒක තිබුණට ප්‍රකාශ මට්ටමක නැහැ. හරියට මේ අහසේ නිතරම ජල වාෂ්ප තියෙනවා. ජල වාෂ්ප මිදුනොත් වතුර පේනවා. නැත්නම් වාතේ පුරා ජල වාෂ්ප තියෙනවා. කාටවත් ඒක ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් ඒක සීතල කරපු ගමන් මිදෙනවා. තව සීතල කරපුවම අයිස් වෙනවා. ඒ නිසා ජල වාෂ්ප වල තියෙන ඝන අවස්ථාව තියෙනවා. ද්‍රව අවස්ථාව තියෙනවා. වාත අවස්ථාව අපිට අසුර නැහැ කියලා තමයි කියන්නේ. සතුන් නැති අවස්ථාවක් කොහොක්වත් නැහැ හැමදාම තියෙනවා. අපි ඒකට ආර්ද්‍රතාවය කියලා කියනවා. මේ රටවල් එක ටිකක් වැඩි, කාන්තාර වලට වැඩි, බටේ රටවල් වලට වැඩි. ඒ වගේ තමයි. ඒ නිසා ඒ අනිමිත්තක්මනේ ශුන්‍යද කියන්නේ නිමිති කරන්න බෑ. වතුර වතුර කියන ගතිය පේන්නේ නැහැ ඒකේ. අහවල් තැන කියලා වතුර බින්දුවක් හම්පෙන්නන්න පුළුවන්. නිමිත්තක් ගන්න පුළුවන් නේ. හැඩයක් කියන්න පුළුවන්. මේ මේ වාතයේ තියෙන ජල වාෂ්ප ගත්තොත් උදාහරණයක් විදිහට එහෙම තැන ඒකට කියනවා නන් ලෝකල් කියලා. අහවල් තැන කියලා කියන්න බෑ. නිමිත්තකුත් නැහැ. සැලසුම් කරන්නත් බෑ. ජලයේ තියෙනවා නම් ජල විදුලිය හදන්න පුළුවන්. ජලයේ තියෙනවා නම් බොන්න පුළුවන්. ජලයේ තියෙනවා නම් ගින්නක් නිවන්න පුළුවන්. මේකෙන් එහෙම කරන්න බෑ. මේවා නිමිති සැලසුම් කරන්න බෑ. ජල වාෂ්පත් එක්ක සැලසුම් කරන්න බෑ. ඉතින් ඒවා තියෙනවා තිබ්බට නොතිබෙනවා හා සමානයි. එහෙම නැත්නම් ඒකේ ලිංග නිමිති ಉದ್ದೇಶ නැහැ. ජලයක ලිංගයක් පෙන්වන්නේ නැහැ ජල වාෂ්පේ. නිමිති කරන්න බෑ. ආකාරයක් නැහැ. ජල වාෂ්ප වල ආකාරයේ ජලයේ වගේ විකිරණ වලින් පෙන්වන්නේ නැහැ. ඒකට ಉದ್ದೇಶයක් නැහැ. මේකට ජල වාෂ්ප කියලාත් කියන්නේ සාමාන්‍ය මනුස්සයා ජලය කියන නම දෙන්න බෑ. ඉතින් ඒකට මේ හතර නැත්තම් මේ දේ නෑ වාගේ. නමුත් තියෙන වෙනත් ආකාරයක ඒක දැනගන්න අපේ හිතට බෑ. ඒ නිසා අපි ජලය නෑ කියන පහසු වචනේ පාවිච්චි කරන ඒ තමයි මේ අත්පනීස තත්ත්වයට ගියාම මේ විකාර ලෝකේ මොන සැලසුම්ද කියලා හිතෙනවා. සැලසුම් කරලා ලබන්නේ දුක නම් සැලසුම් කිරීමත් දුක නම් සැලසුම් කරන පෙළඹෙන්නේ දුකේ නම් මොකටද සැලසුම් කරන්නේ? නිසා කද්දාකවත් පණිදි නැහැ. මේ මේ අනාගත සැලසුම් හැදිලා සැලසුම් කෙරුවොත් සර්වචන්සි කරන සාර්ථක වුණොත් සර්වචන් සඳහන් කරනවා සොහොන්කොත් ගන්න වැඩි වෙයි. ලෙක්චර තමයි. සුසාන වර්ධනයක් විතරයි සැලසුම්කේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වචන්සි කරන විදිහට අපගබ්බ කියලා කියනවා. ගැප් ගැනීමක් නතර කරලා දාන්න. ප්‍රගල්භ කියන වචනේ වෙන වචන අපගබ්බෝ මේ බුද්ධ ඥානසිකේ ධර්ම ඉදිරියට ගියොත් ඉතින් ගැප් ගැනීම නතර වෙනවා. ඉතින් ඒකට සිංහල බෞද්ධයන්ට මොකද වෙන්නේ? ඉන් කැමති වෙයිද මේ සිංහල බුද්ධ ආගම ගැන කතා කරන කෙනෙක් ඔක්කොම නිවන් දකින්න. දකින්නේ නැහැ ඒක වෙනම කතාවක්. මේක පැත්තක තියන්න. මොකද බලාපොරොත්තුවත් වෙන්න පුළුවන් කියලා. මොකද අපේ ජීවිතේ තියෙන හරි කරමාර බූරු වයසර අපිට එල්බ කැරට්ටාලේ වගේ අපි ජීවත් වෙන්නේම අපේ සැලසුමකටනේ. සැලසුමම මාරේ. සලස්ම සලසුම කියලා කියන්නේම මාර්ගයේ. නමුත් සර්වඥාන්සේ අපිට දීලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ප්‍රතිපදාවක්. ඒකත් සංස්කාරයක් තමයි. ඒක කියනවා සර්වඥාන්සේ අදුම සංස්කාරය කියලා ලෝකේ තියෙන. ඒ නිසා අනිකෝ සංස්කාර ගොරෝසු සංස්කාර අයින් කරලා මේක තියාගන්න මේකෙන් ගෙනියන්නේ ඔතෙන්ද නිවන සලසුමකින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඒකට සිද්ධ වෙන දෙයක්. ඒක අඩුවෙන්ම තේරුම් ගත්ත මනුස්සයා තමයි බෞද්ධයා. බෞද්ධයා හරියට මේ සලසුම් හදනවා නිවන් දකින්න. නිවන කියන්නේ සැලසුමක් නැති එකක්. අපනිහිතයක්. ඉතින් අපනිහිතේ විකුණන්න බෑ. නිසා ධර්මය නිවන නිවීම කාටවත් විකුණන්න බෑ. සංවිධානය කරන්න බෑ. සංවිධානය කරපු ගමන් ඒක තමයි මූලික නයිසර්ගික ලක්ෂණ සියරම හොදපාලුවට ලං වෙනවා. ඊට පස්සේ විකුණන කනවා. හැමතැනම ආගමකට වෙන්නේ ඉතරයි. ආගම කරන්නේ මොකක් හරි දෙයක් හදලා ඒක විකුණගෙන ගනුදෙනුවක් කරගෙන අනිජයක් පිළිහිටවගෙන සැලසුම් හදාගෙන යන ගමන. ඉතින් ඒක නිසා මේ අපනිහිත කියන වචනේ අමාරුයි අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒකට කියතයි මේ සබහා ධර්මෙට ඉඩ දෙනවයි කියලා. තාවෝයිසම් කියන්නේ ඒකයි. සබහා ධර්මයට ධර්ම නියාමයට චිත්ත නියාමයට ඉඩ දීලා මේකට හැඩ ගැහියා. චිත්ත නියම වෙනස් කරන්න යන්න එපා. චිත්ත නියමයට හැඩ ගැහියා. හැඩ ගැහෙන්න පුළුවන් වැඩියෙන්ම හැඩ ගැහෙන්න පුළුවන් සතමනුසල් කරා. අනික හැම සතුට බෑ උන්ට සාජාසිත හිර වෙලා. ඌ ඒ පරිසරේ විතරයි ජීවත් වෙන්න පුළුවන්. මනුස්සට ඕනෙම පරිසරයක ඕන තැනක ඉන්න පුළුවන්. ඒ වුණාට මැට්ටෝ. ඊටම් අල්ලගෙන මේක මගේ අප්පගේ බුදුලේ කියලා වැටකොටු ගහගෙන රණ්ඩු කරගෙන ගෙවලියෝ ආගේ ඇත්ත ලස්සන මේ විදින්න පුළුවන්කම තියේදී එක තැනක ඉන්න ඉතින් සර්වචාන් සඳහන් කරනවා මම නිල්තන සොයා වණියේ තැන්තන ස්වාධීන හැසිරෙන මෝපව්වේ කුසේ මම වනේ බැඳෙන්නේ නැතුව වනේ හැසිරෙනවා. වනේ බැඳෙනවා කියන්නේම පණිවිඩ තමයි. ඒ කියන්නේ සැලසුම් තමයි. ඉතින් අද ඉපදෙන්නේ ඉස්සෙල්ලා ළමයින්ට සැලසුම් කියන වචන ඔළුවට දාලා තියෙනවා. ඉතින් මේ සැලසුම කියලා කියන්නේ ඌ කරත්ත මැදපු ගොනෙක් වෙනවා. මැටි පාගන ගොනෙක් වෙනවා. අදපන් වෛරෝ බරභාගය කියලා අනිත් උන්ට වැඩි කඹරන එක. සන්තෝෂයෙන් කඹරනවා. අරුට වැඩි මම කඹරනවා. මොකෝ ඒක නෝගේ මනාවේ කඹරපන්. මේ ලෝකෙ ඔච්චර නටන්න ඕනේ ඔය බත්පත හොයාගන්න. නිකන් හම්බෙන්නේ නැහැ. නැත්නම් යම් ප්‍රමාණයකට මහන්සියෙන් ඕන ඔච්චර මහන්සියෙන් ඕනේ. තමන්ගේ ලෙඩ හදාගෙන දැන දැන. හිත හදාගෙන යන්නේ පණිදි. අපණිදි කියලා කියන්නේ සැලසුමක් නැහැ බාලදක්ෂෙක් වාගේ. එහෙම නැත්නම් දැනට හැර ගැලපෙන විදිහට හැඩ ගැහෙන්න පුළුවන්කම තිබුණා. පණිදි තිබුණා. හැඩ ගැහෙන්න පුළුවන්කම විලාන හැටියට හැඳ ගන්න පුළුවන්කම වැඩියෙන්ම තියෙන සතා තමයි භික්ෂුව කියලා කියන්නේ. භික්ෂුවක් හැදෙන්න ඕනේ දුන්න දෙයක් ආකපුවා සෝපනකක්කම් කපුවා. භික්ෂුවට කිසිම තැනක කිසිම වෙලාවක හවද්ද ඉන්නයි කියන්නේ. ලැබිච්ච ඕනම දෙයකින් යැපෙන්න ඕනේ කරපොත් එක්ක. ඒක අන්තිමට මරණ සතා කරපොත්තක්. පොල් කට්ටක් කරේ කාල ජීවත් වෙනවා. කාර් එක රේඩියේටර් එකක් වුණොත් ඒකත් කාල ජීවත් වෙනවා. කාර්යයේ හදලා තියෙන තාමේ ඔය තඹ වගේ දේවල් ඒක හරි කරා. පොල්කට හරි කාලා ජීවත් වෙනවා. අපේ මිනිස්සුන්ට මේ ඒ ප්‍රෝටීන් ප්‍රමාණය නැත්තම් ඉහිවිලි පොඩ්ඩක් තිබ්බොත් නඩු. ජීවිත යන දුන්න දෙයක් ආකපුවා, තෝපන කරගමු, මෝර මාළු කාකපුවා, තෝර මාළු කාකපුවා දුන්න දෙයක් ආකපුවා, තෝපන රැග්ගක් ආකපුවා කියලා අම්මා දවසකට දෙතුන් සැරයක් අපිට මතක් කරනවා ඒ කාලේ. කිසිම රසමීරක් හොයන්න යන්න එපා ඉල්ලන්නත් එපා තියෙන දේ දෙන්නේ උපරිමය ඔය දෙන දේ කාලේ යැපියක් කපුව කපුව ඉන්නේ ඔය මේ කිල්ල කොල්ල ආගිස්සන්නේ උමුත් ඒව තමයි උන් ඉල්ලන දේ කැමැත්තේ දෙන්නේ නැහැ මගුගේ දවසේ දෙනවා ඊට පස්සේ එන 14යි උට ඒ වගේ තමයි භික්ෂුව ඉතින් කච්චි භික්ෂුවක් වෙන්න කැමති නැත්තේ ආයේ ඉල්ලගෙන බබාගෙන Tamanට ඕන විදිහට Tamanට කන්න පුළුවන්කම ලොකු ස්වාධීනකමක් තියෙනවා ඉතින් ඒකකට පණිදි තමයි සැලසුම් මේක ඉතින් සිව්පසදාය කැමනා දෙනවා දෙනවා හොඳේ වැඩේනවා වැඩි ඒක වෙනම කතාවක්. මේ දෙන දේ කාලා ජීවත් වෙන එකයි කියන එක අපංශුන්‍යති කියලා කියන්නේ සංඥා මට්ටමක්ම නෙවෙයි රූපේ දුර්ලභ මට්ටමක්, වේදනාවේ දුර්ලභ මට්ටමක්, සංඥාවේ දුර්ලභ මට්ටමක්, සංස්කාරවල දුර්ලභ මට්ටමක්, විඥානයේ දුර්ලභ මට්ටම. පංචස්කන්ධේ මේ එකක් අපි වෙන් කළා අවතර කවදාවත් ඔය කරන්න බෑ. වෙන් කරන්න හදන්නේ මේ රේකී ක්‍රමයට අධ්‍යාපනය ලැබලා ඔළුවේ කුරුවල් වෙච්ච කට්ටිය තමයි මේ ඔය ගණන් කරන්න හදන්නේ. සංඥා කියලා සංඥා දුර්වල වෙනකොට රූපෙත් දුර්වල වෙලා ඉවරයි. ඒක ඔකේ පහම එකට තියෙන. දැන් ඇඟිලි පහ දෙක එක මෙතනින් ඇල්ලුවයි කියලා හිතන්නේ. පහම අහුවෙනවා. දුර්වල නම් මෙතන දුර්වල නම් මේ පහම දුර්වලයි. ඒක අපි මේ සංඥාවත් එක්ක කතා කරනවා. ඒ සමහර සූත්‍ර ඉවටම ඔය මේ පොට්ටපාද සූත්‍රයේ ශුන්්‍යත සූත්‍ර වගේව සංඥාවත් එක්ක ගමන් කරලා තියෙන නිසා තම සංඥා විතරක් නෙවෙයි අනිත් ඒවා දුර්වල වෙනවා. හේතු අනිමිත්‍ය චේතු සමාධියට අபிසංකතං අபிසංක අபிසංචේතනං පද චූලසංසතේ යෙදෙන නිසා. ඒ ඒ චූලසඤ්ඤා සූත්‍රයේ සංඥාදිකේ විස්තර වෙනවා. රූපේ දිගෙත් ඕකම විස්තර කරනවා. ඒ රූප සංඥා කියන කරනවා කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපන කරනවා කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපන කරනවා රූපේ රූප සංඥාවක් වඩපත් වෙනවා. ඒ හැම ස්කන්ධයකම දිවි යෑම එක විදියට සිද්ධ වෙන්නේ. අර එක එකන අල්ලගෙන තියෙන සංඥා වේදනා චේතනා තුන අල්ලගෙන තියෙන විදියට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 ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාවශය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ හතරවෙනි දේශනයයි මේ. පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් ගන්න උත්සාහ කළේ සත්‍යයේ සතර ගමන, ඉත්ත භාව, අඤ්ඤතා භාව කියන වචන දෙක තුලින්ම තේරුම් කරගත හැකි බවයි. කලින් අවස්ථාවක අපි උද්දృత කරලා දැක්වුවා අසුත්ත නිපාතේ එන ගාතාවක්. සංඛා දුතියෝ පුරිසෝ දීකමද්ධාන සංසරං. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වද්දති කියලා. තණ්හාව දෙවන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් සැරිසරන්නේ ඉත්තභාව අඤ්‍යතා භාව නම් වූ සංසාරය නොඉක්මවන්නේය කියන ඒ අදහසයි. එනුත් අපිට පෙනෙනවා ඉත්තභාව අඤ්‍යතා භාව කියන්නේ මේ සංසරණයයි. සංසරණය කියන්නේ මෙතනත් එතනත් අතර. එහෙමත් නැත්නම් මෙසේ බවත් අන්සේ බවත් අතර කරකැවීම, මාරු වීම. එහෙමත් නැත්නම් වටවලල්ලේ යෑම. එකතැනම කරකැවීමයි කරකැවීමක් වගේ මේක. එතනත් එතනත් හතර කියන එකයි. මේ ඉත්තභාව අඤ්ඤතා භාව දෙකේ සම්බන්ධය තමයි අපි අර නොයෙකුත් සූත්‍ර දේශනාවලින් එහෙමත් දක්වන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම විඥානයේ මේ කයින් ගිරිහිලා කලින්ම ගත්තු අරමුණක නාම රූප අරමුණක හරිහැටියට පිහිටියට පස්සේ එතන ඒ නාම රූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනවා විඥානයේ මව කුසල රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වන බව. මෙතනින් ගිලිහිලා මව කුසට යාම මව කුසකට යාම ශරීරයේ ගමන වගේ එක තැනකින් තව තැනකට යාමක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආත්මයක සංක්‍රමණයක් නොවේ. ඒ කියන්නේ විඥාණය මේකයින් ගිලිහිලා මව කුසක නැවතුනහම මව කුසක සම්පූර්ණයෙන්ම පිහිටියාම එතන මෙතනක් වෙනවා. ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව එතන මෙතනක් වෙනවා. ඊළඟට එතැනට මෙතන එතනක් වෙනවා. කලින් එතන වශයෙන් තිබුණ එක මෙතනක් වෙනවා. එතැනට මෙතන එතනක් වෙනවා. අන්නේ දෘෂ්ටි, අන්නේ විදිහේ එක්තරා දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම එකතැනකින් ගිනහිලා අනිත් තැනකට ගියා කියන අදහස නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ගමන වගේ නොවේ. මේක එක්තරා විදිහක වටවලල්ලේ යාමක්. මේක වඩාත් පැහැදිලි වෙන්නේ විඥාණය පවා පටිච්ච සමුප්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තියෙන නිසායි. තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං කියලා මේ මේ විඥාණය තනියම සංසාරේ හැසිරෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වපු අවස්ථාවල් තියෙනවා. එිනුත් පෙනෙන්නේ නාම රූපයේ මෞකසේ රැඳීමටත් වැඩිවීමටත් විඥාණය අවශ්‍ය බවයි. අනෙක් අතට විඥාණය පිහිටීමටත් යම්කිසි අරමුණක් අවශ්‍යයි. ඒක සමහර විට චේතනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දැක්වෙන කල්පනාවක්. එහෙමත් නැත්නම් යටත් පිරිසෙන් අනුශය මාත්‍රයක්වත් අවශ්‍යයි. ඒ බව අපි පහුගිය දේශනාව අන්තිමට දැක්වූ ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. අපි මේක ඉතිගත්තොත් එහෙම ඇත්තටම ඒ ආත්මික ඉඳලා ආත්මයකට යනවා කියන එක මෞකසේ මේ ආත්මෙන් ඉඳලා ඊගාත්ම යනවා කියන එක දේශයේ දිගේ විස්තර කරන්න පුළුවන්. ඕනම සංසිද්ධියක් දේශේ සහ කාලයේ දිගේ විස්තර කරන්න පුළුවන්. මේකට විකල්පයක් වශයෙන් පුළුවන් භාවනා කරනකොට අරමුණ ගෙවෙන්න පටන් අරගත්තා ඊපස්සේ අපේ හිත තව මොකක් හරි අලුතෙන් එන එකක් අල්ලනවා. හිතවිල්ලක් අල්ලනවා. වේදනාවක් අල්ලනවා. ශබ්දයක් අල්ලනවා. එතකොට මේ ගෙවෙන දේ ගෙවීම බලා හිතන නිවන අලුතෙන් සමුදයක් අල්ලනවා. මොකද අර ගෙවෙන දෙයට බයක් තියෙනවා කියලා. අසරණ ගතියක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. තනිවිච ගතියක් තියෙනවා. ඉතින් ඒකේ අනකොට හිත ඒ වෙලාවෙම තියෙන වෙන එකක් අල්ලනවා. සමදේ අල්ලපු ගමන් ඉතින් ඒක අලුතෙන් ඊගාවා මැරිලා ඉපදිනවා නේ කියන එක නෙවෙයි. ක්ෂණික වශයෙන් අපි භවනා කරන්නේ නැත්නම් සති ආනාපාන සතිය පිටවන්නේ හිතන්නේ බාටපත් වෙනවා. අහන්නේ බාටපත් වෙනවා. විඳින්නේ බාටපත් වෙනවා. ආනාපාන දිගේම යනවනම් ඒ විඳීමක් තමයි ඒ විඳීම ගෙවෙමින් තියෙන්නේ. ඒකට පුදුම බයක් එනවා. තනි ගතිය පාළු ගතිය. ඉතින් ඒකට ඊගාවට එන එක අල්ලනවා. ඒ දේ විඥානේ හරියට අපි වෙනුවේ අර ගිලෙන නැවෙන් මුහුදට පයින් නියෝ වගේ විඥානේ අපිට සේවයක් ලබා දෙන්න වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රථම ආධාර ලබා දෙන්නා වගේ. එහෙම නැත්නම් අනාථ වෙච්ච කෙනෙකුට කඳවුරක් හොයලා දෙන්නා වගේ විඥානේ සකස් කරලා දෙනවා. මොකද එහෙම කිරුවේ නැත්නම් විඥානේ පැවැත්මක් නැහැ. ඒක විඥානේ තියෙන ෂටගතියක් අපිට පැවැත්ම ලබා දෙනවා. ඉතින් භාවනා කරන එක නයි කමඩාන් සුද්ධ වෙලා නැත්තම් එයා නැවැත්ම තියෙන ගෙවීම වෙනුවට ඊගාටන සමුදයට ප්‍රිය වෙනවා. ප්‍රිය වෙනවයි කියලා කියන්නේ විඥාණයට ප්‍රිය වෙනවා. විඥාණය කියලා කියන්නේ සංසාරයක් ඇති කරලා දෙන එකට ප්‍රිය වෙනවා. කවදා හරි කමඨාන සුද්ධ වෙලා සුද්ධ වෙලා මේ දැන් ගෙවෙමින් ඉන්න එක ඉන්නේ. ගෙවෙන්නේ ආනාපානිය නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස. මේ ගෙවෙනදී එනකොට විවිධාකාර දේවල් පෙනී හිටිනවා. ඒ පෙනී හිටින දේවල් ප්‍රියයි. ඒ මොකද ගෙවීමට බය නිසා. නැත්නම් නිවනට බය නිසා. නැත්නම් විවේකයට බය නිසා. නැත්නම් හුදේකලාවට බය නිසා. ඉතින් මේ දැනගෙන මේ ලකඩි මේ වෙලාවේ පෙන්වන්න හදන විවිධාකාර දේවල් වලට චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ කරගෙන නොකරගෙන අනුසයට ඉඩ නොදී මේ ගෙවෙන දේ දිහා බලා ඉන්නවා කියන එක ඒක මිනිස්සු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අතිමානුෂික වැඩක්. ඒක නිසා විඥානීය පදනම් විරහිත කරන්න පුළුවන් ස්ථානය නැති කරන්නත් පුළුවන් වේලාව නැති කරන්නත් පුළුවන්. ඉතින් වෙන මේක රූපේ පිටිබඳව කල්පනා කරනකොට කියන්නේ රූපේ පේන දැනෙන කොටස තියෙන්නේ අවකාශයෙන් 103 4යි. ඉතුරුලා තියෙන හිස්තන. ඒතර හිස්තන්ට යන්න අපි බයයි. රූපයට ආසයි. කියන්නේ අපි සාමාන්‍යයෙන් රූප ප්‍රමාණ කරගත්ත මිනිසෙක් කියන්නේ. මුළු ලෝකෙම තියෙන රූප ප්‍රමාණ භෞතිකක් තියෙනවා. ඉතින් කවදා හරි දැනගත්තොත් මේ භෞතික දේවල් ගොරෝසු වැඩි අරූපෙත් එක්ක සංසන්දන නිසා රූපේ ගිවන් කරලා අරූපෙට යන්න ඕනේ කියලා ලැහැත්ති වෙන්නම ආධ්‍යාත්මයක් පිළිගන්න මිනිසෙක් විතරයි. කොමියුනිස්ට් ධර්ම පිළිගන්න කෙනෙක් හෝ භෞතික විද්‍යාව පිළිගන්න කෙනෙක් හෝ භෞතිකවාද පිළිගන්න කෙනෙකුට පේන්නේ ඒක අස්තරාජ මේ ජීවත් වෙද්දිම රස විඳින්න නැති කරනවා. ඒ නිසා ගොරෝසුකම අඩුවේගෙන අඩුවේගෙන අඩුවේගෙන යනකොට මේ හිස්තර ප්‍රිය වෙන්න හදනවා කියන එක. නිරෝධයට ප්‍රිය වෙනවයි කියන එක ක්ෂය වීමට ප්‍රිය වෙනවයි කියන එක වැයීමට ප්‍රිය වෙනවයි කියන එක අපේ විඥානයේ අහලවත් නැහැ අහනකොට කලන්තයද අහනකොට පිස්සු වැදෙනවා අහනකොට අහලකම් හතක වනේ වනසිව්පායකටත් එහෙම කරදරයක්වත් නොවේවා කියලා පතන ඒ කියන්නේ නිවන නොදකින්න ඔබතන දුන්නු පතන්නේම අල්ලන්න පුළුවන් පේන එකක් ඉතින් එතෙන්දිත් පේනවා මේ විඥානය අපිට කියලා බෝ නැතුනොත් එහෙම බයයි. ඒ නිසා මම ඔයා වෙනුවෙන් ඊගාවට දෙන්න පුළුවන් කය සම්දෙන්නම් කියලා හුස්ම අරගෙන හරි කය අතගාලා හරි අපි නැවතත් රූපය මතකල දෙන්න හදනවා. ඉතින් මේ අතකල දෙන්න හදන වෙලාවේදී ගුඩපේක දොරකන්දේ විඥානය අපිට තියෙන එකම ගැලවුම් කරු කියලා ඔය මේ අනිකුත් ආගම් වල රූපේ ඉතර විශ්වාස කරන්න බෑ වේදනා සංඥා සංඛාර විශ්වාස කරන්න විඥානේ නම් විශ්වාස කරන්න පුළුවන් කියලා ඒ විඥානේ දෙන ලනුව කණ එක තමයි විඤ්ඤාති මාත්‍රකා සිද්ධි කියලා කියන්නේ පරම විඥානාර්ථ ස්වභාව කියලා මේ ඕල්කොට්තුමාලා එහෙම මේ ලංකාවට දෙන හදුව සමිතිය පරම විඥානාර්ථ විඥානේ පරමයි මන්තිම වෙලාවේ තමයි අනකාරික ධර්මපාත වල තීරණේ කාලා තියෙන ලනුව කියන්නේ ඊපස්සේ පරම විඥාන ස්වභාවය නැහිනවා ලෙවට්ස් කියලා ආවේ පිස්සු කැල්ලලා තියෙනවා. දැන් කාලයට වඩා පිස්සු ඒ කාලේ හැටියට ඒ කට්ටිය තමයි එකම ගැලුම් කාර්යය. ලංකාවේ බුද්ධහමවත් බේරෙන්නේ මේ මිනිස්සු නිසා. හැබැයි බේරුවේ බුද්ධඝම. ධර්මයට පොඩ්ඩක් පහර වැදුනා. මොකද විඥානේ પરමාර්ථ කරගෙන ගියේ. පරම විඥානාර්ථ. ධර්මත් තියෙන සම්පතිය. ඒගොල්ලන්ගේ තමයි බෞද්ධ පාසල් පිටවගෙන අනම්මන කියලා. ඒගොල්ලෝ කිසිම තැනක ඔය ගිවන් වීම කැමති නැහැ. අලුතෙන් ඇති කරන්න කැමති. ඉතින් මේක නිසා බෞද්ධයතුට ඇතිවෙච්ච ඒ සිංහල බුද්ධ ධර්ම කියන මේ විස බීජ නිසා දික්කටම ಜಾතිවාදී කලබල. ඒ ඒ කට්ටිය ඇති කරන ජීව පරිසරයේ දික්කටම ಜಾතිවාදී කලබල සිංහල බුද්ධා. මේ කොයි එකත් හැදි ගෑවිලා යනවා. ඊයකට නැති වෙලා යනවා, ශේ වෙලා යනවා. ඒක හිතන්න බෑ. මේ මොකද විඥානය කියන එක තියෙනවා. විඥානය තමයි අපිට ඇත්ත වශයෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන රෝහිතයයි කියලා අපි හැම වෙලාවෙම අනික් කටියට හැදි මිටෙන් බෙදුවට විඥාණයට හැන්දෙන් බෙදන තාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක සමාජයට විශ්වවිද්‍යාලේ ඉන්න ප්‍රධාන කතිකාචාර්යවරු ඕක තමයි බුදුහාමුදුරේ ඉගෙනුවේ කියලා කියන්නේ. එහෙනම් තමයි නේව සංඥා නා සංඥායෙන් තමයි උගන්වන්නේ. ඔය ආලාර කාලාම උද්දකරාම පුස්තකයෙන් ඉගෙනගත්ත ටික විතරයි බුදුහාමුදුරේ අලුතෙන් දෙයක් හොයාගත්තේ නෑ. හරි තාපසෝ ඉන්න කාලේ ඉගෙනගත්ත එක තමයි තියෙන්නේ කියලා ප්‍රසිද්ධියේම කියන කට්ටිය ඉන්නවා. ඊට බොහෝම සමාන කතාවක් තමයි මම ගියේ සාකච්ඡායකට මතකදී මේ රවිශංකර් ශංකරාචාර්ය ඉන්දියාවේ ওই ටික කිව්වා. ඊට පස්සේ මුළු ඉන්දියාවම බුදුහාමුදුරුවෝ අලුතෙන් මුකුත් නැහැ. අර තිබුණු Hindu වේදේම තමයි තියෙන්නේ. මේ විඥානයේ තුනී කරලා tie ජීවත් වෙනවා. කියන සංඥා තුනී කියන්නේ විඥානයේ අන්තිමට තුනී කරගෙන ඉන්න එක ඒක પરමාර්ථයි කරගෙන යනවා. ඉතින් එතෙන්වත් ඒ කියන්නේ මූලධර්ම වශයෙන් හෝ චින්තාමි වශයෙන් ඔය එතෙන්ටවත් තියාගන්න බැරි බෞද්ධයෝ පවා බෞද්ධයන් කියන්නේ ඇත්තටම මේ මේ සංකරාචාර්ය කියන එක බොහෝම ප්‍රබුද්ධ කතාවක් කියලා. මොකද සර්වචන් වහන්සේ කිසි කාලෙ නැත්තම් කියනවා පු탁ජන කාලෙම කිව්වා ඔතෙන් ගිහිල්ලා කිං කුසල කවේසි කිං සත්‍ය කවේසි කියලා ඕක ඉක්මවලා හොයන්න පටන් අරගත්තා. ඉන්නේ එහාට ගියේ කිං සුච්ච ගවේෂී ආරා කාලමත් එක නතර උනේ නැහැ. බුද්ධ ග්‍රාම පොතත් එක නතර උනේ නැහැ. ඒක ඇත්තේ දැක්ක දක්ෂම ශිෂ්‍යෙක් කියලා. ඒ ඊට පස්සේ තමයි දුෂ්කරක්‍රියා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මේ මේ ඥානන්ද ස්වාමීන් වගේ කෙනෙක් මේ වගේ දෙයක් ගන්නන්න හදනවා මිසක් වෙන කිසිම කෙනෙක් මාතෘකාවටවත් ගන්නෑ නැහැ. ගත්තොත් ඔප්පු කරන්න බෑ. නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූපං කියන එක තේරුම් ගත්තොත් පුතජන භූමියේ ඉන්න බෑ. තේරුම් ගන්නවත් එක්කම ආර්ය භාවයටපත් වෙනවා. ඒක මහා නිදාන සූත්‍රයේ තියෙනවා. ඉතින් නමුත් මේ ශාන්ති පුදුමාකාර වෙහසක් ගත්තා. ඒ බෞද්ධයා බෞද්ධයි කියලාගෙන වෙන කතෝලික හෝ ආගම් කරන කට්ටිය වගේම මොකද්ද රකින්න ගන්නවා. සංගීත හදන තාක් කල් නිවන අහුවෙන්නේ නැහැ. ඒ රකින්නේ මේ නිවනටදී තුච්ච දෙයක් නේ. ඒ තුච්ච ප්‍රතිඵලය හම්බ වෙනවා. පරමාර්ථ ප්‍රතිඵලය ලබන්න බෑ. මොකද මේ විඥානය කියන එක තමයි මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ. මගේ මේ පුරෝහිතය වාගේ උඩපෙරක දුර්ගන්තනේ විඥානය කියලා හිතාන විඥානය හරි. විඥානය සුද්ධයි කියන සංකල්පේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි හිත නරක කරගන්න කැමති නැහැ. කාගවත් හිත නරක කරන්න කැමතිත් නැහැ. අපේ හිත කියන දේ තමයි හරි දේ කියලා හිතාගෙන ඉන්නවා. බුදුන්සේ කියනවා නැහැදිච්ච හිත විතර තමන්ට වද දෙන හතුරෙක්වත් නැහැ කිය. ඒ නිසා මේ හිත හදාගන්නilla හිත හදනවා කියලා කියන්නේ හිත පිළිගන්න එපා. ඒ තරම් වංචනිකයි, ඒ තරම් ෂටයි, ඒ තරම් මායාවී. ඒ නිසා හිතේ මායාව ෂටගතේ එනකොට වසංගන්න එපා. කාට හරි කියලා මේ නිවන් දකින්න හදනවා කියලත් අපි මේ පැහිය වෙන්න හදන්නේ, අයිය වෙන්න හදනවා, මුතුන වෙන්න හදනවා. වෙන්න බෑ. කොහේ යන්නේ? මෙන්න එනකොට තාරා తీරම නැතු වෙනවා. ඔක්කොම එක මට්ටමකට යනවා ජීවිත කැමති නැහැ. කොහොටම ඕනේ ජීවණින් හරි කමන්නේ අර ලබා ගන්න බැරි වෙලා තියෙන මාන්නකාරකම් දිනු කරගන්න හදනවා. ඉතින් මා නිකායවල හදාගෙන නායකම් බෙදාගෙන රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල ගියාන වාද විවාද විග්ඝා කලහ දිගටම එනවා. මේ පුංචි ආශාවෙන් ඉන්නේ. ඉතින් මේ සේර්ම විඥානයේ තියෙන මේ ෂටගතිය ගැන වෙනස් වෙන වෙස්පර්ලිය නිසා තමයි මිනිස්සුන්ට අල්ලන්නේ. තණ්හා ස්වරූපෙන් හිටියට කරන හරියක් කරන ද්වේෂ වැඩ. කන්නාවෙන් යන්නේ. කොටිම්ම කියනවනේ ඉගෙන ගන්න තියෙන ආශාව කියලා කියන්නේ තද්ද ද්වේෂයක්. ඒකෙන් තමයි සීල පරිශෙන් ලෝකේ කරන්නේ. ලෝකේ තියෙන සීලම භෞතික ඥාන, ද්වේෂ පදනම් කරගත්ත ඥාන. ඉතින් ඕකෙන් පුළුවන් නෑ මෛත්‍රියක් කරන්න. ද්වේෂ පදනම් කරගත්ත ඥානයකින් කවදාකවත් මෛත්‍රියක් වෙන්නේ නෑ. ඒක තියෙන්නේ අරුවට වැඩි ඉස්සලම කුට්ටිය කඩා ගන්න ඕනේ. කවදාකවත් සබාධර්මයට අනුකම්පා කරන්නේ. සතරම මිරිකලා හරි කමන්නේ අම්මගේ තනෙන් හරි කමන්නේ කිරි ටික උරලා බොන්න හදලා. මේක තමයි ඥානෙ කියන්නේ. ඉතින් ඒ ඥානෙනේ අපි රණ්ඩු කරන්නේ නැහැ. අපේ දරුවා අනිත් දරුවන්ට වැඩි ඉස්සරහින් ඉන්නවා. අපේ රට අනිත් අයට වැඩි ඉස්සරහට යනවා. අපි ඉන්න කාලේ ආර්ථිකය හොඳට හැදෙන්න ඕනේ කියලා මොනවදෝ පෙන්වන්න හදනවා. මේ ස්වභාව සිද්ධියක්, ස්වභාව ධර්මයක්. ඒක බාර ගැනීම නෝන්ජල්කමක් කරලා කියන්නේ. අධ්‍යාපනයේ විසින් මේ සබහා ධර්මයට අනුව ජීවත් වෙනවා කියන්නේ ඔක්කොම හදාගන්න ඕනේ සබහා ධර්මේ පාලනය කරලා මට නතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් අන්තිමට කඹුරලා කඹුරලා කඹුරලා මැටි මැටි පාගෙන හරකෙක් වාගේ මැරෙන දවසේ වෙන දාගෙන මැරෙනවා. ඉන්නකොමත් අරනවා. ඉන්නකම කවදාකවත් මේ කියන දෙයකට හැඩ ගැහෙන්න යන එක දුප්පත්කමක් කියලා හිතනවා. ඒකල දරුවටත් ඒක ගන්නවා. ගෝල බාර පිස්සත් ඒක දෙන්න හදනවා. දෙන්න හදලා අන්තිමට එක එකක් ලබන්නේ නැහැ. ප්‍රාදී. ජීවිතේ මල් වීම්පත්. ජීවිතේ මල් ස්වභාවයෙන්ම මල්. බුදුහාම කියන කොහොඩක්වත් දුර්ලභව manussත්ව ප්‍රතිලාභව. manussත්ව ප්‍රතිලාභයේ දුර්ලභද? එක එකක්වත් මිනිස්සු නැහැ ලෝකේ. ඔය පෙරේතෝ ජීවත් වෙන්නේ. මේ හෙට ඉන්නේ. හෙට හෙට වැඩ. සැලසුම් කර කර ඉන්න කමක් නෑ. ඒක ඒක බිලුවක් බව දැනගන්න. ඒක නිකන් මායාවක් බව දැනගන්න. ඒ නිකන් හීනයක් බව දැනගන්න. අපි අම්මා අත්තමුත්ත දත්ත කිරිකිත්ත දත්ත අත්තමුත්ත අත්ත බණත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්තටවත් හරි කියන කේඩක් ඔය. අපි අයියේම මුඩි තද කර ගන්නවා දෙඤ්ඤම් වැඩේ කියලා අමුඩේ ලියන්න නැතුව අම්බ ගන්න. අන්තිමට පෙන දාගෙන නැහිනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම විඥානයේ මායාව කියන එක තේරුම් ගන්නවා නම් තණ්හාව තමයි ඉස්සරහට දෙන්නේ. මේ තණ්හා කියන්නේ හොඳ දෙන්නේ, ආස කරන දෙන්නේ කියලා කියනවා. ඉතින් ළමයි හම්බෙන්නේ ඒකෙන් තමයි. නමුත් වැඩේ යන්නේ ද්වේෂයෙන්. යහපැත්ත යන්නේ ද්වේෂයෙන්. ඒ නිසා මේ මේ විස්තරලිය මිනිහ තුළ වෙනකොට කියලා තියෙන මේ ලස්සන කුමාරයෙක් උපතිලා මේ වගේ රත්තරන් පුතේ කියන මේ සිනාවටම උපන් කුමාරයෙක් වගේ ඉඳලා ඌම යක්ෂ ස්වරූපයෙන් අමර තාත්තට විරුද්ධව කඩු අරගෙන නැගී හිටිනකොට ඒක තමයි දරුවන් හැදීම පිළිබඳ වගේ මුල්ප පාඩමක්, මැද පාඩමක්, අග පාඩමක් කියලා මිලරේ පලිනවා. ඒ දරුවෝ එච්චර ප්‍රියයි මුල් කාලේ. අර්ථොන්ට ඒකම කන්‍යම් රඤ්ඤම් කියන කඩු කිනිසි අරගෙන දෙමාපියන්ට පයින්නේ. අයිති දෙකක් නැහැනේ. කොහින්ද මේ මාරු වෙන්නේ? දරුවෝ කෙරේ ඕනට වැඩි දෙමාපියෝ බලාපොරොත්තු ඇති කරන නිසා. දරුවන්ට අනාථයන් මං කියන්නේ මේ කුරුගේ කුරුළු වගේ කුරුළු නිල දැම්මට පස්සේ බලන්න එපයි කියන එක නෙවෙයි. ඒ සම්බන්ධ ගන්න වෙන්නේ අපි කරන දේ මගේ කියාගත්තට පස්සේ එතනින්මයි දුකේ. තණ්හා ජායති සෝකෝ. ඒ ඒක නිසා මේ තෘෂ්ණාව දුවන්නේ තණ්හා ඕජාවතිකේ වුණාට ක්‍රියාත්මක වෙනකොට එයා වෙස්පතිලා එන්නේ. අන්නේ වෙස්පතිලිය අරමුණක පරිණාමයේ අරමුණක ප්‍රියභාවයේ සිට අප්‍රියභාවයට යන හැටි, පුරුසු භාවයෙන් ඉඳලා සියුම් භාවයට යන හැටි දිගට බලාගෙන ඉන්න බෑ අනුසිතකට. එයා වෙස්පතිලනකොටම අපි ඇස් ඇස් ළඟ ගන්නවා. බලන් ඉන්න බැරි තරම්. ඒ තරම් මේක වෙනස් වෙනවා. දැනගෙන බලන් හිටියොත් පේනවා මේ විඥානයේ ෂටගතිය එකම අරමුණක් කෙරෙහි දිගට බලන් ඉන්නකොට රූපේ වෙනස් වෙනවා වගේ කියලා තමයි පෙන්වන්නේ. නමුත් ඒකේ කෙලවර එන විඥානයේ වෙනස් වීමක් තමයි දැන් තියෙන්නේ. ඒක හරි බය ලොන්සුයි. අනේ නිසා මේ සාකච්ඡා මාර්ගයෙන් හෝ කමඨාන් සුද්ධ කරන වෙලාවක හෝ ඇත්තටම මට තියෙන්නේ මෙන්න මේ සත්‍ය දැනගන්න ආශාවක්ද නැත්නම් මේ නිවන් දැකලා මේ මේ දුකින් පැන යෑමේ ආසාවද තියෙන කියලා. පැන යෑමේ ආසාව තියෙනවා නම් අපි ආගමට අහු වෙනවා, සමතයට අහු වෙනවා. දුකට මුහුණ දීමේ ආසාව තියෙනවා නම් එහෙනම් ඒ සමතයට යහවිය. සත්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්න විපස්සනාට වැඩනවා. මේ මනුස්සයා මම නැගින මොනවාක්වත් අඩුපාඩුවක් පේන්නේ නැහැ. එන්න දෙයට හැඩ ගැහෙන එකයි කරන්නේ. ඒක නිසා මේ විඥානය පිළිබඳව තියෙන මෞකුසක උපදින ගතිය ක්ෂණ මාත්‍ර වශයෙන් ගත්තොත් නවකෝ උපදින එක පවා අද බොරුව මේ පටලවල තමයි ගොඩක් කතා කරන්නේ. ඒ නිසා තේරවාදයට බරපතල චෝදනා තියෙනවා මේ කොල්ලත් බුද්ධත් ආමතුලින් දැන් එහෙම පිළිග ඥානසිය ආමතුලින්ම පැහැදිලිව මේ කතා කරලා කිව්වා මිනිස්යාගේ අනාගතය හොඳ එකක් දෙන්නම් කියලා මේ ආත්මේ හුරා කරන එක තමයි ආගමෙන් කරන්නේ. මට ලැබුණා ඇත්තේ සිගී ලෝකේ දෙනවා මේ ආත්මේ පින්කටද දාපන්. ආමුදුරු පින්කටේ මොකද්ද කරන්නේ කියන එක අහන්න දෙන්න එපා. නොකළ යුතු ඔය පස්පව් පහම පස්පව්ම කරන්නේ පින්කටේ සල්ලි වෙනවා. ඊට බොහොම සතුටින් සාදු කියලා මිනිස්සු කියලා දාලා යා නිවන දිවි ලෝක බලාපොරොත්තු හාමුදුරුවෝ කියන ෂුවර්. දිවි ලෝක නම් ෂුවර් කිය. ඒ කියන්නේ මහලා සාමෝද ලියන පොත වෙන සෙමින්ගේ කියන ආගම කරන්නේ ඉදිරිය ගැන බලාපොරොත්තුක් ඇති කරලා මේ ආත්ම හුරගන්නේ. ඕනම කෙනෙක් අවුල. දේශපාලනඥයෝ අම්මෝ කතරගම දැන් හදන්න තැනක් නැහැ. හැම වෙලාවෙම ගිහලා පූජාව ඔප්පු වෙනවා. අනේ ඔබ වහන්සේ කක්කපැත්ත හොදනවනම් ඒකත් කරලා දෙන්නම් මට බලය දෙන්න. මාලිගාවට. එක එක තැන් අල්ලනවා. අල්ලන වෙලාවේ ඒවට දාලෙවල ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන්න හදන. උන්නම් දැනගෙන කරන්නේ හැබැයි. උන් කොහොමද පැන්දෑවට ඉන්නේ කවුරුත් එක්කද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මේ මේ සාමාන්‍ය උදි ජනතාව අනේ මෙච්චර මේ ආගමකට ධර්මයට වැඩ කරන ආණ්ඩුවක් තිබුණ නැහැ කියලා අර මිනිස්සුන්ට වැඳන්න ඡන්දලා. එහෙනම් පන්සලේ බිම් කැටේ සල්ලි දානවා. තහනවාදී ඊගාව ආත්මේ අර දෙන්නේන් දෙන්නේන් කියන එක ඒක දිහා බලාගන්න. ඉතින් මේ ලෙඩ රෝග සනීපේනවා දෙන්නේන් එක තියෙනවා. හම්බෙච්ච එකෙක් නැහැ. බුදුන් කියනවා හැදීරෝනම් මේ ආත්මේ ඊගාව ආත්මේ පස්සට දැම්මනම් මතක තියාගනින් බවාගෙන කැමක් තියෙනවා. ඒ නිසා මේ විඥානය කරන දේ පිළිඹුව මේ පෙන්වන්නේ. විඥානය කරන්නේ හැම වෙලාවෙම දෙකට බෙදලා ආණ්ඩු කරනවා. ඒක ගැටලා ආණ්ඩු කරන එක තමයි තියෙන්නේ. නිසා දෙකටම සමහිත දාන්න කියලා බුදුරජාණන් අහිංසකෝ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවේ ලාභ වුණත් පාඩු වුණත් දෙකට සමහිත දාපන්. රූප තිබුණත් නැති වුණත් දෙකට සමහිත දාපන්. සංඥා තිබුණත් නැතත් දෙකට සමහිත දාපන්. සංස්කාර තිබුණත් නැතත් දෙකට සමහිත දාපන්. ඒකට විඥාණයට බෑනේ මේ දේශස්පාල දේශ විමාර්ගලයක් ඇති කරගන්න. හොඳ සහ නරක අතර අපි බලන්නේ නැහැ වෙනසක්. සැප සහ දුක අතර බලන්නේ නැහැ වෙනසක්. කියනවා නොතිබුණා කෙනෙක් බලන්නේ නැහැ මේ නිසා ඒකට තිබෙන පැත්තට මැදලා යන්න මේ මැද ඉර මේ කියන නැහැ කියන එකත් මැද ඉර ජීවිලා යනවා. ඒ ජීවිලා යෑමම අපි මෙතෙක් කල ඉගෙනගත්ත සියල්ලම අතහැරගෙන යනවා. අපි සියල්ල ඉගෙනත් හැම එකෙම තියෙන හොඳ නරක හරි වැරදි අනුන්තුලන් සුභාසුභං තීගන් රසං ওই ටික තමයි තියෙන්නේ. ඔය ටික නැත්තම් අපි නැහැ. මේ මම නෑ. ඉතින් ඒ ටිකට විඥානයේ ළඟ තියෙන සාතර ගතිය බැලුවොත් ඒකට මේ මිනිස්සු දෙන කට උත්තර ශ්ලෝක 60ක් කියවයි කියනවනේ හිතගෙනම නිරපටක දර්ශනයේදී ඒ වගේ තමයි විඥානේ වැඩ. ඒ නිසා මේක අපිට පුළුවන් වෙයිද ඇතුලේ තියෙන කොහොමද බලන්න බෑ. බාහිරදී බලලා එනේන වෙලාවේ ඇතුලට දාගන්න ඕනේ. දැන් මං ඊගා වැඩේට මේ උනන්දුව ලබා ගන්න මොකෙන්ද? මං ඊගා වැඩේට ධෛර්යය ලබන්නේ මොකෙන්ද? අර මොනවා හරි කටගස්මක් තියලා. ඒ කඩකැස්ම තියා බලනකොට අර පොඩි ළමයා අරනකොට සූපු දෙනවා වගේ වැඩක් තියෙනවා. ඉතින් ඒක දැනගෙන කරන එක හොඳයි. දැන ගැනීම තමයි අවිද්‍යාව නැති කරනවා කියලා කියන්නේ. නිසා මේ විඥානයේ ක්‍රියාකාරකම් බලන්න හදනවා කියලා කියන්නේ විඥාණයටම විඥාණයම මේකට කැමති වෙයිද කියන එක. මොකක්ද ගැම්මෙන් පේනහනවා වගේ. එතෙන් තමයි ඥානන්ද සංසය අඩිය කියලා තියෙන්නේ. බහින්ද හදන්නේ වෙන කෙනෙක් අත තියන්න කැමති නැති එකක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ එක්ක ගරුකල සලකනවා. ඒත් ඒ ඉස්සරහට බඳින්න වෙනවා කට්ටියට. මේ අනවශ්‍ය දේවල් ඇදලා දාලා නිකන් බුද්ධ ආගම වෙනස් කරන්න හැදුවා කියන්නේ. අපි ඊට වැඩි අමාරු තැනකට වැටෙනවා මේ ඥානදාංගම දේවල් විග්‍රහ කරන්න කියන්නේ. කරන්න යන්නේ නැහැ ඉතින් පටන් ගත්ත දේ අපිත් ඔබේ ගාගෙන යන එකයි කියන්නේ. යා. <clears throat> එිනුත් පෙනෙන්නේ නාම රූපයේ මෞකුසේ රැඳීමටත් වැඩිවීමටත් විඥානයේ අවශ්‍ය බවයි. අනෙක් අතට විඥානයේ පිහිටීමටත් යම්කිසි අරමුණක් අවශ්‍යයි. ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවනි. එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දැක්වෙන කල්පනාවක්. එහෙමත් නැත්නම් යටත් විශේෂයෙන් අනුශය මාත්‍රයක්වත් අවශ්‍යයි. ඒ බව අපි පහුගිය දේශනාවේ අන්තිමට දැක් වූ ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. යටත් පිරිසෙයින් අනුශය මාත්‍රයක්වත් ඒ විඥානයේ පැවැත්මට අවශ්‍ය බව කලින් අවස්ථාවක උපුටා දැක් වූ චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මේ අනුශය මාත්‍රයවත් ලබාගෙන විඥාණය ඒ විදිහට මෞකසේ පිහිටියට පස්සේ නාම රූපය වැඩෙනවා. අර සලායතන අතුපතර විහිදිලා අලුත් දුක් රුකක් දුක් රුක්ෂයක් හට ගන්නවා. මේ අදහසමයි ධම්මපදයේ තණ්හා වර්ගයේ ප්‍රකට ගාථාවක තිබෙන්නේ. යථාපි මූලයේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනා. යම්සේ මුල උපද්දවයක් නැතිව දැඩිව තිබෙන තාක් සිඳිල සිඳිල දේවී නමුත් වෘක්ෂයක් නැවතන වැඩේද ඒ විදිහටම තණ්හා අනුසය මේ సంతානයේ මුලිනු පුටා මේ సంతානයෙන් මුලිනු පුටා නොදමන තාක් මේ දුක්ඛඳ නැවත නැවත උපදී කියන එක ඒ ගාථාවෙන් කියවෙනවා ඉගෙත ඒ ගහ ජීවිජ පත්‍රි සාකයක් වෙන්නේ ඒක බීජ පත්‍රි සාකයක් කඟට ගියොත් ආය හැදෙන්නේ නැහැ කල් ගහක් පොල් ගහක් වක් ගහක් කැපුවත් හැදෙන්නේ නැහැ ඒ තියෙන එක මෙරිස්ටම් එකයි අග්‍රස්තංකුර එකයි තියෙන එක පොරපත හැදෙන්නේ නැහැ. ද්විබීජපත්ති ශාකවල හැම කොලයක් ගාම අවිදම් මුලක් අංකුරයක් එන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා කැපුවට දැම්මට පස්සේ ආයේ නැහැ. ඒ නිසා හරියට රතන් වංශය කියලා නමක් කියලා කියන්නේ ඒක බීජපත්‍රි ශාකයක් වගේ. ඒක අග්‍රස්තංකුර ගැටවල පස්සේ ආයේ නැහැ. ආයේ මුල කොච්චර හයි වෙලා තිබුණත් එන්නේ. අනිත් මේ ගස්වල කැපුවට පස්සේ එන අංකුරේ බොහෝම සරුව සරුවට නැගලා එනවා. ඉතින් ඒ වගේ අර ස්පර්ශය කියන මට්ටමින් අපි නතර කරත් මේකම ස්වාමීන් වහන්සේ පෙන්නන තව තැනක ස්පර්ශය වෙන්නේ ඉස්සලා වේදනා සංඥා චේතනා පහළ වෙලා ස්පර්ශය පහළ වෙන්නේ. අර අරමුණක් ගන්න ඉස්සලා ස්පර්ශ කරන්න ඉස්සලම අරමුණ වල තියෙන වේදනාවයි සංඥාවයි චේතනාවයි අපි ස්පර්ශ කරලි ගොර වෙලා මේ දැනගෙන ඉවරලා තමයි ස්පර්ශ කරන්නේ. අපි යමක් ස්පර්ශ කරනකොට ඒක චේතනාව ඇවිල්ලා ඉවරයි ඊට ඉස්සෙල්ලා. ඒක වෙනස් වේදනාවක් සිඳලා ඉවරයි. සංඥාවක් තියෙනවා. ඒක නිසා අපි අපි සාමාන්‍ය උපමාව දෙන්නේ කොල්ලෙකුට කෙල්ල ගඩක් පෙන්නකොහම එක කෙල්ලෙකුට හිත යනවනේ. ඒ හිත යන්නේ ලස්සනටම විතරකුත් නෙවෙයි. ඒ කල්ලතු ගෙනාවු ජම්මාන්තර ගතියකට ආකර්ෂණයක් එනවා. ඉතින් එතන මිනේ තව කොල්ලෙකුට ඒකේ ලස්සන නැහැ. වෙන කෙල්ලෙක් ලස්සන නැහැ. ඉතින් වගේ ඒ යමක් අපි තෝරනකොට තෝරන්නේ ඉස්සලාමත් හිත එහෙනම් මේ කර්ම ශක්තිය ඒකට බැල්ම හෙලලා ඉවරයි. ඒ නිසා අපි ආහාරයකට කැමැත් වෙනකොට ඒ ආහාරයේ රස බලලා නෙවෙයි රස බලන ස්පර්ශ වෙන්නේ ඉස්සෙල්ලම සමහර ආහාරවලට අපි කැමතියි. සමහර පහට වලට අපි කැමතියි. කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. ආවට පස්සේ නම් දන්න මම තමයි තේරුවේ කියලා. ඇත්තට මම තෝරලා නැහැ. මම තේරිලා ඒකට දකින්නටම සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ශික්ෂාවෙන් කපන්නේ ගහ විතරයි. සීල ශික්ෂා සමාධි ශික්ෂාෙන් ගහ විතරයි කපන්න මුල් ටික එහෙම තියෙනවා. ඉතින් අංකුර එනවා. ඉතින් කොයි වෙලාවක හරි ගහ නොකපුවත් මේ අපි ස්වච්ඡන්දය කියන එකෙන් තෝරන දේ කරන්න ඉස්සෙල්ලා අපි කර්මානුරූපව ඊවට ඇදලා තියෙන ගතියක් තියෙනවා. යම් යම් දේවලට ඊවට චේතනා ප්‍රකල්පනා අනුශේ කියලා කියනවා. ඒ ටික දැක ගන්න බෑ. මට මගේ සාමාන්‍ය ස්වරූපේ මොකක්ද කියලා දැනගන්න බෑ මම චේතනා පිටපස්සේ දුවන තාක්කයි. මම කල්පනාවක් සැලසුමක් පිටපස්සේ දුවන තාක්කයි. එහෙම නැත්නම් මගේ අනුසය මොනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම කියලා අරමුණු ඔක්කොම කියලා හිත මොනවත් නොකර බලන ඉන්නකොට කොයි අර කෝකටද හිත දුවලා ඇදලා යන්නේ කියන එක මට අයිති දෙයක් නෑ. ඒක ලබාවපන් හැටියට බබා හම්බුවේ. අංගිනාපු කර්ම ශක්තිය තමයි මේ මේ දේවල්ට අපි ආකර්ෂණය කරන්නේ. ඒ ආකර්ෂණය වෙන හැටි දැන ගැනීම තමයි එකම ආර්ය පරිශ්‍රණය කියන්නේ. අපේ හිත මෙහෙවීමකින් තොරව ඇදෙන්නේ කෝකටද? අසංස්කාරිකව යන්නේ මොකේටද? අචේතනිකව යන්නේ මොකේටද? අවේ මේ අවිඥානිකව යන්නේ මොකේටද කියන එක අපිට වළක්වන්න බෑ. හැබැයි දැනගන්න පුළුවන්. ඒක තමයි විපස්සනාදී කරන්නේ. කිසිම දෙයක් නොකර දෙකත් වහලා බලාගෙන ඉන්නවා දැන් මේක මොකාටද ඇදෙන්නේ කියලා. කිහි ගහ ගන්න දැනන්නේ පොල් ගහ ගන්න දැනන්නේ. ඒ විතරක්ම දිරු. අරවත්යන්සේ සඳහන් කරන්නේ ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. මම මොනවාක්වත් නොකර ඉන්නකොට මගේ හිත යන්නේ ශබ්දවලට. මගේ හිත යන්නේ වේදනාවලට. මගේ හිත යන්නේ හිතවිලි වලට. නැත්නම් අතීත රූප වලට මොනවා හරි. අන්නේ ඒ දේ ආරයක් තියෙනවා. ඒක හැම වෙලාවෙම අහඹයක් නෙමෙයි. අන්නේ ආරය තමයි කර්මස්ථාන ආචරය අහගෙන ඉන්නේ. මේ මිනිසයා භාවනා කරනකොට යමක් නොකර හිත තිබ්බොත් හිත ස්වභාවයෙන් යන්නේ මොකේද කියලා. ඒක කියවෙන්නේම නැහැ කවදාකවත් කර්මස්ථාන වාතාවරණ. දන්නේතිකම නිසා නෙවෙයි යන්නේතිකම නිසා නෙවෙයි. ඒකයි මේ කමඨාන් සුද්ධ කරනවා කියන එක දන්නේ. ඉතින් මහසී ක්‍රමයේ දෙතුම්පලකින් සුද්ධ කරලා එතෙන්ද පහසුකම් සැලසලා දෙනවා. හැබැයි කෙලින් කියන්නේ කෙලින් කියන්නේ කියන හුස්මවත් ගන්න එපා. දුරට හුස්ම ගන්නවනම් කැනෙනවනේ. ගැනෙන හුස්මත් ඉවර වෙනකන් යන්න. බලන්න දැන් මොකාටද යන්නේ කියලා. ඉතින් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. ඒ මනුස්සයාට දැනගෙන ගියොත් පළදැයි. එයා කිව්වොත් ගුරුවරයාට දැනගන්න පුළුවන්. එයා ඒක නෙවෙයි දැනගෙන යන්න මට කහා පාට පෙනේවා මට උඩ යනවා පෙනේවා මට අරග පෙනේවා මැරිච්ච අම්මා පෙනේවා කියලා ගියොත් ඉතින් පේනවා. ඉතින් ඒසා දෙවියන්වන්සේ ඉන්නවයි කියලා හිතාන ගියොත් දෙවියන්වන්සේ පේනවා. දෙවියන්වන්සේ නෑ කියලා හිතනොත් නෑ කියලා පේනවා. පේන දේ පේන හැටිින් කියන්න කවදාකවත් විඥානේ ඉල්ල දෙන්නේ නෑ. විඥානේ හැම වෙලාවෙම මේ පේන දේවල් වලට ඇඳුම් අඳිනවා. මෙන්න මෙහෙම කියාපන් කියලා. ඊත් මම හිතන්නේ අන්තිම දවසේ කොයි ගිය වෙලාවේ ඒ ගෑනු කෙනෙක් ආයෙකන භාවනා කරනවා. භාවනා කරන වෙලාවේදී මෙන්න මෙහෙම එක පාරකට මට මෙහෙම මම දන්නේ මොකක්ද පේනවා කියලා. ඉතින් මම કોઈ කරදරයක් වුණා නෑ නෑ ඒක හොඳයි කියලා මම කෝ ඔය දේම පේනවා මුස්ලිම් මිනිස්සු කියන්නේ වෙන එකක්. කතෝලික මිනිස්සු කියවුවට වෙන එකක්. අපිට පේනවා නම් ඕකෙදී කොන්නලි සෑය තමයි. මුස්ලිම් මිනිස්සු කියන්නේ මක්කම තමයි. කතෝලික මිනිස්සු කියන්නේ ජෙරුසලම තමයි. උඹ හැදිච්ච දාට ඔය පේන දෙයට නමක් දානවා. ඌක ගලව ගන්න පුළුවනේ. කද්දාවත් බෑනේ. ඇත්තටම තේරිලා නෙවෙයි මේ වෙලාව. මොකද්ද එනවා ඒකට අපි නමක් දාන. දාන්නේ අපේ තියෙන අගයන් ආඩම්බරය හැටි තමයි හැදියාව හැටියට තමයි. ඒ මරණ මොහොත මනගේ අවසාන මොහොතේ මරණ වෙලාවේදී ලියන විස්තර ඉතාමත් විද්‍යානුකූලව ඒගොල්ලෝ විස්තර කරන්න හදනවා මේක කරපු දෙයක් නෙවෙයි ස්වභාවික නමුත් අර ගිනියන මිනිස්සයා ඒකට දෙන නම එයා හැදියා වැටියට වෙනස් වෙන එක මිසක් තියෙන දෙයට ඌ කන්න ඕනකට කේල් කබගා තලගා කරගන්නවා. දිගටම තියෙන ඕකයි ඕක බලන්න කිසි කෙනෙක් භාවනා කරන්නේ නැහැ. ඒකට භාවනා කරන අරක ලැබේවා මේක ලැබේවා කිය. ඉතින් ලැබෙන දේ බලවත් ඒක පේනවා ඒක. ඒ කියන කන්ඩිෂනින් තත්ත්වගත වෙනවා කිය. ඉතින් ඒ නිසා නිකන් සිංහලේ වගේ කියන්න කැමති නිසා මම මේ කියන්නේ ඒ දෙමළ මිනිස්සු ඒ ත්‍ස්තවාදී කඳවුර වලට ගෙනිලා සිංහල කියන්නේ මහා පෙරේතේ යක්ෂේ දුටුසන මරව කියන එක උගන්වනවා. ඒ පොඩි වලට මේ උගන්වන්නේ අවුරුදු 20ක් විතර කන්ඩිෂන් කරනවා. කන්ඩිෂන් කරලා දගපු ගමන් ඒ වංශයට මේ සිංහල කියලා කියනකොටම පුදුම තරහක් එනවා. අහුවෙච්ච දේ ගත්ත ක්ෂණයකින් මරලා දානවා. ඒක දැනගන්න ඕනේ මෙයා සිංහල කියන එක විතරයි. එතෙන් යනකම් දන්නේ නැහැ. එතෙන් යනකම් මෙයා මරන්න ඕන කියලා අපේ පාක්ෂිකේ දන්නේ නැහැ. ඒ රාවියට ගිය මුල් කාලේ කොල්ලේ බස් එක යනකොට යාළුවෙක් කම්බලා කතා කරලා තේ ඒකුත් බීලා නේ ඇගේ තෝ මාරු කරගත්තා. ඒක යන්න ඕන්න වෙන්න කියලා මොකද්ද ආගම කියලා වුණා. විරෝධ කළ බුද්ධ ආගම චික්කේ අතකට දුන්නයි කියලා මේ පවතරේක අත පිච්ච ඉලුවලු. උලෙල වල දීපු තෑගි ටික සේරම කනවල තමස කියන්නේ බෑ ඔය කල්ල තමස බෞද්ධ කියලා. අර බෞද්ධය කියපු ගමන් සම්පූර්ණ විස බීජයක් කියලා. එතකන් අසුරු කරා බොහොම හොඳට මගේ ගමන් යන මගේ කෙදිරේ. ඒ ශාස්ත්‍රාජික පුනරුත්ථාපනයට අපේ කුඩු ගහපෙක ගියලු මොරෙහි. අපිට පුනරුත්ථාපනයි. අලුත් පුනරුත්ථාපනයි. අතේ ඉන්න දෙමළු. දන්නේ නැතුළු මේ කොක සිංහලද කොක දෙමළද කොක ශාස්ත්‍රාජික කුඩු ගහපෙක කියලා දන්නේ නැතුව මුගේ ඔළුව බානවලු දෙමළේ. ඉතින් බාහන ගමන් මේ ඌ කිව්වලු මම සිංහල කියලා. අම්මට උඩ රේසර් එකක් විසිකලා ඉතින් මූ හිරියටලා ගියානේ. ඊසිකෝල අපිට උගන්ලා තියෙන ඕගොල්ලෝ යක්කෝ විදිහටනේ. මිනිස්සෙක් දැන් මෙතන ඉන්නේ කියලා. සිංහල කියලා කියන්නේ යකේ. යකේ තන මරපිය කිය. දැන් මේ කාලයක් ඇසුරු කරලා මේ ඉසබානකට කියලා තියෙන සිංහල කියලා. ඊට පස්සේ කියලා දෙනවා අපිත් නම් එහෙම කවුරුත් උගන්ලා නැහැ. ඔයගොල්ලන්ට උගන්වන බව ටිකක් දාන්න. අනේ සමාවෙන්න අපේ හිතුවේ සිංහලේ කිව්වනම් ආයේ කිසිම ගන්න හොඳක් නැති හැම ගහලා සපත්තු දෙක හැමෙම සපත්තු මහන්න ඕන කියලා උගන්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ සිංහල දහිනකොට මේක තමයි ඉන්නේ. ඒ සිංහල දන්නේ නැහැ. මූට විරුද්ධකමක් තියෙනවා. මූගෙත් ඇත්තටම පුද්ගලික විරුද්ධත්වයක් නැහැ. මේ මනසත් එක්ක තත්ත්වගත වෙලා තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට පේන දෙයට දාන නම ඔබ කවුද කියලා තේරෙයි. ඒක කවදාකවත් එයා කමඨාන් මාත්‍රාට දාන්නේ නැහැ. එයා හිතන එක පුද්ගලිකයි රාශිගතයි කියලා. හරිද හැම වෙලාවෙම පෙන්වන දේ එකයි. ඒ දෙයට නාම නම වෙනයි. ධාරි නම හැටියට තමයි එයා පාර හදාගන්නේ. ඒකේ විඥානේ තමයි මෙයාට මේ ආලවට්ටම දාන්නේ. ඒක තමයි චේතනා ප්‍රකල්පනා අනුසේ වෙන්නේ. එනිසා මේ පේන දේ ගොජේ භාවනා ආරම හොඳටම ගෙවම් කරලා පේන ගොජේට නමක් දාන්න නැතුව ඉන්න තාක්කල් කොක්ක වදලා නැහැ. ඉන්න බෑ. නම් කරන්නේ නැතුව අපිට මොනම දෙයක්වත් ඇසුරු කරන්න බෑ. ඒ නිසා දාගෙන හරි ඇසුරු කරන නිසා නම් කරන්න එපා, සංඥා කරන්න එපා, බලාගෙන ඉන්න. එතකොට විඥානය කොච්චර අපහසුරපත් වෙනවද කියලා විඥානයට කොහොමඩක්වත් වැඩ කරන්න බෑ. නම් වනම් දාන්න නැතුව. අපි ඉස්කෝලේ ගියාම ළමයින්ට වීලු නම් දාන්නේ. කොල්ලෙකුට මතක තියාගන්න ඕන මොකක් නම දාන්න. ඒක අමතක වෙන්නේ නැහැ. පටබැඳිනම කියලා කියන්නේ උසාවිල නම් දාන්නේ. රටවැදී නම් දාන්නේ. ඒ වගේ තමයි විඥානයේ කටයුතු. ඒ නිසා අපිට මේ අඳුනා ගැනීම cognition recognition කියලා කියනවා. cognize කියලා කියලා කියන්නේ මුලිච්ච වෙනවා. recognize කියලා කියන්නේ යාමයි කියලා අඳුනා ගන්න. ඔය recognize කරන්නේ අපි දෙවෙනි සැරේ අඳුනා ගන්න පළවෙනි සැරේ දාන සංඥාවෙන් තමයි. පළවෙනි සැරේම සංඥා නොදා සියල්ලටම සමහිත දැම්මනම් ආතයතන්‍යම් පුත්තං ආයසායක පුත්තම අනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු. මාත්තම දරුවෙකුට එකම දරුවට ප්‍රේම කරන්න ඇති සියලු සත්‍යයන් විසෙයි. මගේ දරුවට හොඳ වේවා තොට එන ගහිවා ඒකනේ කියන්නේ අපේ ගෙදර දොරම ගාලා අරුට එන හත ගහන්න ඕන කියලා නේ කාප කරන්නේ. අපේ ගෙදර දොරම ගානවා. එහෙනම් කාප කරනකොට කියන්නේ මේ ගෙදර දොර මග අරලා මේ අරුට එන හත මේ අල්ලපු ගෙදර තේහිදී ගහන්න ඕනද මේකට වදිනවා. ගින්න ගන්න ළඟටම ගෙන්න ගන්න. ගෙදර දොර මග අරලා. මේක තමයි සිංහල බෞද්ධයවරක් කරන ශාපේ. ඒ නිසා සියල්ලටම සමහිත වුණා නම් ඒ මනුස්සයා තමන් සාහනුන් අතර වෙනසක් නැති වෙනවා. එතින් මම ලොකු සාංශේ ප්‍රශ්න කරනවා. නම මේ අනියමින් එහෙම දෙයක් ලෑස්තිලා යන්න භාවනාදී එහෙම පෙරවුරුවක් ඇති වෙන්න රහත් වෙලා ඉන්න ඕනේ ඉතින්. රහතනට පස්සේ තමයි භාවනාදී එන දෙයට නංවනන් දානතු ඉන්න පුළුවන්. නංවන නොදා සිටීමේ රහත් වෙනව නෙවෙයි. රහත් වෙච්ච කෙනා නැත්නම් ඒ ඒ සූදානමින් යන කෙනා අප්‍රමාදව යන කෙනා මේ පේන දෙයට නම් නම් වනම් දාන්නේ නැහැ. නම් වනම් දාන්නේ නැත්නම් ගැටයක් නැහැ. නම දාපු ගමන් ඒ අනුව තමයි කතාව ගෙතෙන්නේ. ඒ නිසා නම් කිරීමක තමයි සතිය පිටවන්න කරන්න ඕන දේ. මනසිකාරය. මෙනේ කිරීම. නම් කිරීමයි කොක්ක. ඊට පස්සේ නම් කරමින් ගිහලා තනගදී නම් කිරීම අතහරිනවා. අතහරිනකොට විඥානය කැමති නැහැ. ඒ නිසා නම් නොකර හිටපුවාම අර විඥානේ තියෙන කොක්ක ගහන්න පුළුවන් ගැති නැති වෙනවා. ඒ මොකද ගහ කැපුවට යටසින අනුසයන් මතුවලා එනකොට විඥානේ ස්වභාවයෙන් ඒකට බැඳීමක් ඇති වෙනවා. ඒක නිකන් අර කොල්ලෙක් කිල්ලෙකුට බැඳෙන බැඳීම වගේ, බල්ලෙක් අසුචියට බැඳෙන බැඳීම වගේ, කබරේ බලුකුණකට තියෙන බැඳීම වගේ. ඒක ඉතින් ඇත්තටම උන්ට අපිරියාවට පේන්නේ නැහැ ඒක. ඒ අර සාජාසෙනි. අනේ ඒක දකින්න පුළුවන් නම් මගේ හින මෙන්න මේ බලුකුණටයි ආසාව. මගේ හිත මේ අසුචියටයි කැමැත්ත. මගේ හිත මෙන්න මේකටයි කැමැත්ත කියලා ඒ හිත යන තැන හිත යන තැන ආදර රජ මාලිගාව සෑදී කියලා කියන්නේ හිත ගිය තැන ඒ හිත යන තැන අල්ල ගන්න පුළුවන් නම් මධ්‍යස්ථ එහෙනම් විඥානේ ගියාට ප්‍රශ්නයක් නැහැ දැනගන්න කනකොට කාම රාත්තල් ගන්න දැනගන්න බුක් කීපින් තියාගෙන ඒ නිසා අපි ගහ කපන එක තමයි ඔය සීලය කියලා කියන්නේ සීලය කියන්නේ පේන තියෙන හැටි කපලා දාන්න පරිඋත්හාන ප්‍රමාණය කරන්නේ ඒකට අනුසය කියනවානේ එහෙම නැත්නම් පරිවෘත්ත මේ විතිකම් ප්‍රදේශ තමයි ගහ කියලා කියන්නේ. ඊට පස්සේ අනුසය පරි පරි මේ පරිවෘත්තාන හිතන්නවත් කොච්චර ගහ කැපුවත් ආය ආය ලෙල. ඉතින් ගහ කපන එක නතර කරන විතරයි දේශපාලනඥයෝ කතා කරන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ ගහේ මුල තියෙන තාක් කලිවිය තියෙනවයි කියලා. ඒගොල්ලෝ විශාල සීලයක් ගැන කතා කරනවා. නමුත් බුදුසසුනේ කිව්ව මේ ආරම්භයේ විතරයි. ඊට පස්සේ තියෙන කෙලෙස් වල චේතනා ප්‍රකල්පනා අනුසය කියන තුන තමයි විඥාණයට සේලයින් දෙන්නේ. විඥාණයට ග්ලූකෝස් දෙන්නේ. විඥාණයට මේ કૃතිම ශෝෂණය දෙන්නේ. ඉතින් අපි ඒ ටික තියාගෙන තමයි භාවනා මධ්‍යස්ථානයේ අනිත් ග්ලූකෝස් ටිකක් අරන් යන හදිස්සියක් අත්සොත් ඔක්සිජන් තියෙනවා කියලා බලනවා මේ ප්‍රදේශයේ හදිස්සියවත් ක්ලාන්තයක් ආවොත් කියන්නේ සේලයින් එහෙම තියනවාද කියලා අහනවා ගිලම්බසක් හරි කමන්නේ නැහැ හන්දාට. ඛණ්ඩනාවක් නැතුණාට කමන්නේ නැහැ. මේ ඒ ඒ ටික ලැහැත්ති කරගෙන ඒ කියන්නේ විඥාණයට දෙන්න තියෙන <laughs> ප්‍රථමාදාර පෙට්ටිය අරගෙන තමයි භාවනා මධ්‍යස්ථානට යන්නේ. ඒක නැතුව යන්න රහත් වෙන්න ඕනේ කියලා කියන ඉතින් හරි හරි ගැටලුවක් තියෙනවා. රහතන් වහන්සේට විතරයි භාවනා කරන්න පුළුවන්. අපි දැන් රහත් වෙන්න කියලා කරන භාවනාව අත්තරදි රාශියක් හැබැයි මේක තේරුම් ගත්තොත් විඥාණය අර ගහ කැපුවට මතු කළ දින හැටි බලන්න ගත්තාම ඒක වෙන කිසිම කෙනෙකුට කරන්න බෑනේ බුදුහාමුදුරණක් කරන්න බෑ. තමන්ම යන්න ඕනේ තෙන්නකම් භාවනා කරලා දැන් මොකේද හිත අදින්නේ කියලා. විඥානේ මොකේද හිත අදින්නේ කියලා ඒක ඇද අහුණත් කමඨාන් වාතාවට යන්නේ නම් එක සැරේයි මුළු ජීවිතේටම මේ ඇති හැටියට ප්‍රകൃතියට කමඨාන් කියෙන්නේ නැහැ. මොකද යන දෙයට වෛර කරලා නෙපටන් අරගන්නේ වෛර කරලා බෑ. ඒකේ නිර්ණය කරගන්න අසුළු රෝග නිర్ణයක් කරන්න ASCII නිර්ණය කරන අසුළු යන්න නම් Taman ගැන කොච්චරක් විවේචනාත්මකව එහෙම නැත්නම් පූර්ව නිගමන නැතුව එහෙම නැත්නම් විවෘතව එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරන සුළු බලන්න ඕනද කිව්වොත් ඒක උත්තරී මනස ධර්ම වලට යන්නේ. මිනිසෙකුට ඒක කරන්න බෑ. මිනිසෙ හැම වෙලාවෙම සාජාසයට අනුව ලැබෙන දේ හරි ලෝකෙටම හරි කියලා හිතාගෙන ඉන්නවා. මේකේ පේනවා සාජාසයට හරි නම් වැරදි කියලා විතර කරන්න පුළුවන් කමඨාන් සුද්ධ වෙනවා. මොකද ගහ කැපුවට මුල තියෙන නිසා. හොඳයි. යම්සේ මුල උපද්‍රයක් නැතිව දැඩිව තිබෙන තාක් සිඳිල දේවී නමුත් කුක්ෂයක් නැවත වැඩිද ඒ විදිහටම තණ්හා අනුසය මේ సంతාණයෙන් මුළුණු පුටා නොදමන තාක් ඒ දුක්ඛඳ නැවත නැවත උපදී කියන එක ඒ ගාථාවෙන් කියවෙනවා එිනුත් අපිට පේනවා අර තණ්හා අනුසය ඊටාත්ම වැදගත් තැනක් ගන්න බව මේ සත්‍යයගේ සංසාර ගමන පිළිබඳව අංකුත්තර නිකායේ සඳහන් වෙනවා කම්මං හෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියන බුද්ධ වචනයක් එක්තරා දේශනා පාඩයක්. එයින් අපට පෙනෙනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙනවා තණ්හාව දිය සීරාව කරගෙන. තණ්හාව නැමැති තෙතමනය පිහිට කරගෙන. මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුව තමයි තේරුම් ගත යුත්තේ අර ශේලා තෙරණිය මාර්යා ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුර. සංයුත් සංගේ සංඝාතක වර්ගයේ සඳහන් වෙනවා මාර්යා ශේලා රහත් මෙහෙණින් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක්. හේනිතම් පතකම් බිම්බං කෝණු බිම්බස්ස කාරකෝ කන්නු බිම්බං සමුප්පන්නං කන්නු බිම්බං නිරුද්ධති මේ බිම්බය බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් ගන්නේ මේ ශරීර කූඩුවයි ආත්ම භාවය කියන එකයි එහෙම නැත්නම් නාම රූපය කියන සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන එකයි මේ බිම්බය මේ මූර්තිය කවරක විසුන් කරන ලද්දක්ද මේ බිම්බය තනුව තැනත්තා කවුද මේ බිම්බය කොහිද හටගත්තේ? කොතනද මේ බිම්බය නිරුද්ධ වෙන්නේ? කියලා ඒකට සේලාතෙරණින් වහන්සේ දෙන පිළිතුර නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති යථා අඤ්‍යතරම් බීජං හෙත්තේ බුත්තං විරූහති පඨවි රසංච ආගම්ම සිනේහංච තදූභයං එවං කන්දාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුද්ධරේ කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. පළමු ගාථාවෙන් අදහස් වෙන්නේ නයිදං අත අත්ත කතම් බිම්මා මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දක් නොවේ. නයිදං පරකතං අගං මේ වසනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නොවේ. හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා ඇති වුණ දෙය හේතු භංගා නිරුද්ධති. හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට උපමාවක් දෙනවා යථා අඤ්‍යතරං බීජං හෙත්තේ ගුත්තං යම්කිසි බීජයක් යම්සේ යම්කිසි බීජයක් හිතෙහි වපුරන ලද්දේ පඨවි රසංච ආගම්ම සිනේහංච තදූභයං පෘථිවි රසයත් තෙතමනයත් පිහිට කරගෙන විරෝහති වැඩිද ඒවං කන්දාච ධාතුයෝ එසේම ස්කන්ධයෝද ධාතුහුද සච ආයතනා ඉමේ මේ ආයතන 6ද ඒවා සියල්ල හේතුම් පටිච්ච සම්භූතා හේතුවක් නිසා ඇති වෙනවා හේතු භංගා නිරුද්ධරේ හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා කියලා. මේ උපමාවත් සාමාන්‍ය උපමාවක් නොවන බව අපට කියන්න පුළුවනි. අර කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියන ඒ බුද්ධ වචනේ අනුව එතකොට මෙතන කියවෙන්නේ ඒකයි. මේ බිම්බය ඒක නාම රූප වශයෙන් සැලකුවොත් මෙතන සේලා තෙරණිය ධර්මයෙන්ම පිහිටලයි පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පෙනෙන මේ මූර්තියටම නොවේයි නාම රූපය කියන්නේ. ඊට වඩා චෛතසික වශයෙන් සිත පිළිබඳ තත්වයක්. මේ නාම රූපය මේ බිම්බය විඥානයේ වැටෙන මේ මූලික ඡායාව. මේක හට ගැනීමට එහෙමත් නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥාන බීජයයි. යථා අඤ්‍යතරම් බීජං කෙත්තේ බුත්තං විරූහති. ඒ බීජය මේ කර්ම ශේස්ත්‍රයේ පැලවෙන්නේ. සංහා සිනේහෝ පඨවි රතං රසං සිනේහං ආදී වශයෙන් දක්වන්නේ ඒ ප්‍රතමණයයි. ඒ විදිහටම මේ විඥාන බීජය වැඩෙන වැඩෙනවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. විඥානයේ යම්කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් ඒ විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. සමහර විට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ විඥාන නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයේදීය කියලා. ඒක වැරදි අදහසක්. බොහොම විට වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය මැකී යාමට හේතුව චරිමක විඥාන කියලා ඒක අවසාන විඥානයේ හැටියට දැක්වීමයි. මෙතන මෙතන විඥාන නිරෝධය කියන එකේ ගැඹුරු අර්ථය නොගැනීම නිසායි. ඒ මේ විඥාන නිරෝධය කියන්නේ අபிසංකත විඥානයාගේ නිරෝධයයි. රහතන් වහන්සේ ලබන විඥාන නිරෝධයේ ප්‍රත්‍යක්ෂයම තමයි නාම රූප නිරෝධයේ ප්‍රත්‍යක්ෂය. ඉන්න ඒ සීලා භික්ෂුවකේක සාමාන්‍යයෙන් ජීවිතයේ තේරුම් කරගන්න පුළුවන්. සීලා කියලා කියන්නේ ඉතාමත් ලස්සන මධ්‍යම වයසේදී පැවිදි වෙච්ච භික්ෂුණියක්. ඒකේ භික්ෂුණිය නාලා ඇඟ වේලන්න ඉන්න වෙලාවේ වගේ වෙලාවක මාරයවිලා අහනවා මේ ප්‍රතිබිම්බේ කවුද කෙරුවේ? කවුරු විසින් නිර්මාණය කරලා ලද්දද කියලා ඕනම ලස්සන කෙනෙක් ඇහුවොත් කියන්නේ මම මේ ලස්සන උනේ බොඩි බිල්ඩින් කරලා. ආහාර එහෙම නැත්නම් යෝග කරලා මම තමයි මේක හදාගත්තේ කියලා. එතකොට එයා කියනවා මම ආසවල් දී කරලා ආසවල් දී කරලා ආසවල් දී කරලා හදාගත්තා කියලා. මොකද එයා ඒ රූපෙට කැමති නිසා. නම් කිසි කෙනෙකුට හිතන්න අන්ධභාගය හැදිලා කොර වෙලා දත් පිටිසිලා තියෙනවනම් ඉන් කවුරු හරි හුනියමක් කරලා. එහෙනම් ගිය ආත්ම කරපු අකුසල කර්මයක් දැන් මේ ශරීරයට තමන් කරන්නේ මේ මට කරන දෙයක් නෑ කරපු දෙයක්. එයා යද්දු එයා ඒක ගැන කනගාටු වෙනවා. ඒ නිසා තමන්ගේ ශරීරය පිළිබඳ හැම කෙනෙකුටම එක්ක මනාපයක් එක්ක මනාපයක් තියෙනවා. මේ මනාපමනාප දෙක අනුව තමයි කතා කරන්නේ. ඉතින් අර මාහරයට කියන්න ඕනේ මේ වගේ ධර්ම කාන්තාවක් බොහෝ දෙනෙකුට ප්‍රිය කරන කෙනෙක් ඇයි මේ අරණ්‍ය ගත වෙන්නේ? ඇයි මේ දුක්ඛ මූල ගත වෙන්නේ? ඇයි මේ මේ හුදකලා වෙන්නේ? ගියා නම් ඕනම කෙනෙක් උඹට ඕන හැපක් දෙනවනේ. උඹම හදාගත්ත මෙච්චර ශරීරයක් ඇතුළේ ඉන්නේ කියන එක. ඒ සීල දන්න මේ කතා කරන්නේ මායයි කියලා. මේ කතා කරන්නේ මේ රූප සුන්දරී තරගයට ගෙනියන්නවක්වත් අවුරුදු කුමාරි කරන්නවත් නෙවෙයි. එයා දන්නවා මේක එළියට දාගත්තොත් බර ගාන පට්ට ගන්න පුළුවන්. දැන් අද අද මල්ටිනේෂනල් කම්පැනිස් වලින් කරන්නේ එහෙමයි. ලස්සන කෙල්ලෙක් තෝරාගෙන ඒ කෙල්ලට දෙන්න තියෙන සැප තේරම දෙනවා. දීලිවිල එළුවෙන් පෙන්නනවා. මොකුත් නෑ ඕනෙම බඩුවක් විකින්න. හැම බඩුවෙම තියෙන්නේ ගෑණි රෙද්ද උසල වෙන්න එක විතරනේ. හැම ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙන මොකක්වත්ම නෑ. ඒක කවුරුත් දන්න කවදාත් එපා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බුදු පිළිම පෙන්වනවා දෙකටම එකම වෙළඳ ප්‍රචාරයක් තියෙනවා. බුදු පිළිමේ ගෑනු වෙහෙළු වෙන රූපේ එපපා පාවෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ දවසකට සතිපතා පත්‍රික පළ කරන බුදු පිළිම ගන්න කොච්චරයි කියලා හිතා. මොකද වෙන්නේ සුමානයක් කරනකොට පතරවලට. කරවල තන්න ගන්නවා වට්ටක් හොතන්න ගන්නවා ඔබ තමයි පාවිච්චි කරන හැම වෙලෙකම ඒ වගේම ගෑනු රූප ගෑනුනා ෆයිට් කරනවා සමහර ගෑනු කියනවා අපේ රූප විකුණන්න එපා වෙළඳ ප්‍රචාර සඳහා කියලා. ඒ බොරු ගණි කර යන්නේ. ඉතින් මේ දෙක ඒ කටිය මනාප රූපේ. ඉතින් හැම කෙනාම ඔය මේ මඳින්න බලාපොරොත්තු වෙන දැකපු ගෑණි. ඒ කියන්නේ ගෙන්නේ හම්බෙන්නේ මේ දාඩිය දාන කුණු ගඳ ගන්න ගෑණියා. පෙරේ දාසු බැනපු දාසු ලකචක්. මේ බලාපොරොත්තු වෙච්ච කෙනේ බලාපොරොත්තු තියෙන්නේ අර ප්‍රශ්න ටිපිකේට් දිගත් නැති කළුත් නැති සුදුත් නැති 16 ප්‍රමාණේ ඔය තමයි මනාපම රූපෙ පිරිමෙකට. ඕක අසා තමයි බඳින්නේ. එක එක සංසකරණ කරලා බඳින්නේ නැති එක්කුත් නැහැ. තුස්මින් නැහැ. ඒ වගේ තමන්ගේ ප්‍රතිබිම්බෙත් දාලා ඇහුවොත් මේ කවුරු කරන ලද්දක්ද තමන් කරගත්ත එකද අනු කරපු දෙයක්ද කියලා. ඒක බුදුදහම කියන තමන් කිව්වා කරත් වැරදි, අනු කිව්වා කිව්වත් වැරදි. මේ ප්‍රතිබිම්බේ මේ මමයා නැත්නම් මේ කන්ද ස්කන්ධ ධාතු ආයතන කියන තේරම නයිදං අත්ත කතම් බිම්බන් නයිතං පරකතං අගහන් මේක තමන් විසින් සකස් කරලද්දකුත් නෙවෙයි අනුන් කරලද්ද වියසනයකුත් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති මේක නිවන් දකින්න පාවිච්චි කරනවා මිසක් රූපලාවන්‍ය පිණිස හෝ වෛරේ පිණිස පාවිච්චි කරන්න ගත්තොත් විඥානය හරියම කැමතියි විඥානය දෙකින් දිගටම දෙකින් දිගටම යාට කියන ඇත්ත ඇත්ත ඔය තා පොඩ්ඩක් මේක තව ව්‍යායාම කරලා පොඩ්ඩ අඟලක් දික් කරගත්තා නම් ආයි මොකද නෑ රූප සුන්දරා තමයි. සුන්දරී නෙවෙයි. ඉතින් ගැහණුගේ අර කැල පුම්බන්න මේ කැල පුම්බන්න පුතුමාකාර රිසර්ච් නේ යන්නේ. ඕනම ප්‍රමාණයකට හදලා දෙනවා. ටික කාලයක් ගියාට පස්සේ ඒක විසෙලා උත්සාහ ගන්න බැරි ලෙඩ හැදලා මැරලා යනවා. ඒ ප්‍රශ්නයක් නෑ ඒක අවුරුද්දක් කරලියේ ඉහළම තැනට යන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ ඉන්න බටේර කෙල්ලෙක් ස්වරූපේ දිහා බලනකොට ඒ කිල්ලට බහින්නත් බෑ. මේ මල්ටිනේෂනල් කම්පැනි වලට බහින්නත් බෑ. විඥාණයම තමයි ඔක්කොම කරන්නේ. ඒ නිසා ඕනම මිනිස්සෙක් මේ මෙතන අල්ලලා තියෙන ඔයගෙම තව සමිත්‍යහම කරනත් ඔය දෙල්ලම කියනවා මාරය ඇවිල්ලා. දුනි අකාලික දේවල් වලට මැරෙන්න හදන මේ කාලිකව තියෙන සැප විඳපන්කෝ මේ කැලීට ගිහිල්ලා අරණ්‍යගත වෙලා මොකද්ද මේ කරන්නේ කියලා. ඒක කියන උඹට ඒක අකාලික කරාට මේක අකාලික කියලා කියන්නේ නෛර්යානික හිසත් ධර්මයේ කියලා මායයට කාලික කාලික දෙකේ තේරලා දෙනවා. මයි තව මෙහෙට හාමුදුර කෙනෙක් උත්තරන වයසේ අපි දෙන්නම නානවා දොලි. ඒක මොහොත් පිටරන් ගිහිල්ලා පැවිදිනේ. උන් කියනවා මේ ධම්මජීව හාමුදුරුවෝ අපිත් මේ ඒකට මානෙල් මල් තියෙනවා අපි ඔය දොලි. මේ කැළිය උපන් මලක් වගේ කැළියෙම ඉඳලා අපි කැළියෙම නැස් වෙලා යනවා. ඒ නිසා අපේ තරුණ ජීවිතවල මොකද වෙන්නේ? කැළියට ඇවිල්ලා කැළිය නිකන් අපි කැළිය පිළිච්ච මලක් විදිහට පරවලා යනවා කියන්නේ. ඉතින් ඒ ඒ ස්වාමීන් වහන්සේට පේන්නේ අපිට වැඩ පෙන්න ගන්න කරලියක් නැහැ. හරි දක්ෂයි කියන්නේ කියන්නේ ඒවා. ඉතින් ඇවිල්ලා අපරාධේ අපේ තරුණ ජීවිත නාශ කරනවා කියන්නේ. මේ මේ මහරජාගේ වචන තමයි. වීජයට බහපන් බැලුවොත් තමයි හැකියාව තියෙනවා ලස්සන තියෙනවා වැඩ පෙන්වන්න පුළුවන් මේ කැලේට වෙලම නොකරනවා ඒ විතරක් නෙමෙයි එතකොට තව බර ගන්නකොට කාමයේ ආසාව ඇති කරනවානේ මාය දිනනවා ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝගේ දරුවන්ට මොකද්ද කරන්නේ උච්චරම තමයි දරුවෝ දෙන්න කියන තමයි ඒකල දරුවෝ නොමග යනවා කියලා මොනවක්වත් කියන්න පුළුවන් මොකද සාජාසින් ඒක නෑ උන්ද උන්ද පුඹනවා පුඹලා ලස්සන කරන්න ආවා උගත් කරන්න හදනවා. ධනවත් කරන්න හදනවා. පුළුවන්ත කරන්න හදනවා. කරලිවල විකුණන්නනේ හදන්නේ. විකුණන්න පස්සේ කොල්ලෝ මොකද්ද කරන්නේ? මුත් V-shape බොඩිය දාගෙන මේ මේ පොයින්ටර් සපත්ත දෙකක් දාගෙන ටයි කෝඩ් ගැට ගහන එළියට දැම්මම පස්සේ ෆුක්කියවත් පිමෙන බයියෝ ඉන්නේ. කිසිම දෙයක් නැති මුන් එළියට බැසලා පස්සේ උන්ගේ අතර තියෙන තරඟ දිහා බලන නිසා අපිට තරඟෙකුත් නැහැ. ජය පරාජයක් නැහැ. මොකද අපි කැලේටලා ඉන්නවා. ඒකකොට පේන්නේ මායයට පාරේ නම් දන්නවා ප්‍රාදි තරුණ ජීවිත කෙලියම වියකිලා යනවා. නමුත් දෙන උත්තරේ මේ රූපේ මා විශ්ින් කරන ලද්දකුත් නෙවෙයි පෙර කෙනෙක් කරන ලද්දකුත් නෙවෙයි හේතුන් පිටිත සම්බුතං හේතුබංගා නිරුද්ධති. ඒ හේතු නිසා යාත්‍න කරන ප්‍රරප්තිම්පව වනෝ මේක සුවන්නන් දුබ්බන්නම් කම්ම සත්‍ය විභජති එදා හීන පණිද්දා කියලා බෙදෙනවා. ඉතින් අපි ඒක දැන් අයිතිවාසිකම් දෙන්න හදනවානේ. මේ රූපේ මට මෙහෙම උනේ අර නිසා. එතන මම ව්‍යායාම කරපු නිසා. මම හොඳට ආහාර ගත්ත නිසා. මම භාවනා කරපු නිසා. දැන් ඒක අලුම පදේ එකයි. මම මේ ලස්සන ජීවිතේ භාවනා කරපු නිසා කියලා ඒකත් ගන්නවා. මොකයින් ගැලවෙන්නේ? මොකයින් ගැලවෙන්නේ? හැමතැනම කියනවා ඔය තියෙන ප්‍රශ්න නැති කරගෙන ඉන්න උන්ට භාවනා කරන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ලෝකෙට ගිහිලා රූප සුන්දරී වෙන්න පුළුවන්. ඇයි ඒ භාවනා කරන්නේ? චිත්තපදණලිය භාවනා කරනවා කියවම අම්මා ඊට ඊට වෙදි දෙයක් නැහැ. ඒ කියන්නේ යමක් කරක් තියෙන කෙනෙක් භාවනා කරනවා කියවම බෞද්ධයන්ට ඉස්මයිල්ගේ ඉස්මයිල් වෙලා හිටනවා. අරයත් භාවනා කරනවා කියෝ අපි විතරයි කරන්නේ නැති කියලා කට්ටිය ඕක ගල භාවනා කරනවා. පිස්සු කිව්වහම පිස්සු ඩබල්. ඒ බුදුන් වහන්සේ කියනවා එහෙම හරි කමක් නැහැ මේ පැත්තට හැදලා ගන්නවා නම් ඒත් කමක් නැහැ මොකද ගත්ත ගත්තට පස්සේ කරගෙන යනකොට ටිකක් කරනකොට තේරෙනවා. එතකන් අපි හිතන්නේ ලස්සන නම් හිතන්නේ මම හදාගත්ත රූපයක්. කැතනම් මම හිතන්නේ අසෝලා විසින් කරන ලද්ද වැරද්දා. නැත්නම් විස බීජ. ලෙඩ රෝග කියලා විස බීජ වලට විරුද්ධව විස බීජ නාශක පාවිච්චි කරනවා. නැත්නම් රූප ලාවන්‍ය පාවිච්චි කරනවා. ඒ ඉන්ඩස්ට්‍රි එක විතර ජීුණු වෙන ඉන්ඩස්ට්‍රිකල් ලෝකෙම නේද? මේ රූප ලාවන්‍ය මධ්‍යස්ථාන නැත්නම් ෆාමසිටිකල් ලාභ 100 700ක්. මොකද හැම කෙනාම මෙතනදී ලස්සන ජීවත් වෙන්න කැමතියි. නරක නැහැ. ඉතින් බුදු පන්සිංශ කියන කේමාව උපලවන්නාව අසන්දි මිත්‍රා. ඔයගේ ලස්සන උනේ රූපලාවන්‍ය කළා. කර්ම ශක්තිය. බුදුරජාණන් දෙච්චක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන ලැබුණේ බුදුරජාණන් ව්‍යායාම කරලා නෙවෙයි. නොකරම බෑ කියලා කියන එක කරලා නෙවෙයි. පින. එනිසා ඒ අරවා කිරුවට කමන්නේ ව්‍යායාම කරුවට ඒකේ දෝෂයක් නැහැ. මේ අනවශ්‍ය විදිහට උඩ පොබ්බන්න යන්න එපා. එතකොට වෙන්නේ මේ නෛර්යානික සීසත් ධර්මයට හානියක් සිද්ධ වෙනවා. ඒ වෙනුවට අනුන්ගේ සැප කැමති වෙනවා. අනුන්ට ලස්සන ලැබලා දෙන්න. අනුන්ට සුවය ලැබලා දෙන්න. එතකොට ඒක ලැබෙනවා. එහෙම නැත්නම් මේ මං විතරක් ලස්සන වෙන්න මං විතරක් මේ වූඩු ගානෝ එහෙම නැත්නම් එක එක නම් තියෙනවා සුවඳ જાති වල මට නම් මතක නැහැ. ඉරුව ගාගෙන ඔනි වැස්තර තිබිච්ච ගමන් ඔක්කොම ඉවරයි. එක වැස්සට රැටෙන්න අවුෙන්න. ඩාඩියක් දාපුව ඔක්කොම ඉවරයි. එහෙම නෙමෙයි. නිසා මාරේ ඇවිල්ලා තට්ටු කරන්නේ අපිට තට්ටු කරන්න එන්නේ නැහැ. මොකද අපි ලස්සන නැහැ. <laughs> එන්නේ ශීලාව ගාවට. ඒ නැත්තම් අර සමිද්ධි හාමුදුරුවෝ ගාවට හොඳ තරුණ වයසේ පැවිදිච්ච කාට ගිහලා කියනවා. අපරාධ කැලේ නිකන් නාස්තිලා යනවා. පැදුරටම නාස්තිලා යනවා. ඒ ලස්සනද? එන්නකෝ මේ අවුරුදු කුමාරි තරගේ. එන්නකෝ රූපසන්දී තරගේට කියලා. ඉතින් මාට ප්‍රශ්නයක් නැහැ. ඔය හැම කෙනෙකුටම මම චෝදනා කරන ඔයගොල්ලෝ දරුවෝ එතෙන්ද ගෙනියන්න හදලා. මාර්යාගේ මාර්යාගේ උපරිම සුවචිකරු ගෝලිය. දරුවා ඉඳන් උදල් වියදම් කරලා රට රාජ්‍ය ගෙවාගෙන යන්නේ මොකටද? මේ දරුවෝ මේට වැඩිය ලස්සන කරවන්න, දියුණු කරවන්න, උගත් කරවන්න කරලා සමාජතලයේ ඉහළ මට්ටමට බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය ලැබලා දෙන්නේ. ඒකම ළමයෙකුටත් තේරෙන ලැබෙන ආකර්ෂණය පාවිච්චි කරන්න. පිච්චි ගමන් සරුංගල උඩ ගිල නූල කඩලා ගියා වගේ ගියාම උන්ට පේන එකම දේ තමයි දෙමාපියෝ තමයි වැරදිලා. ඒකත් වැරදි. දැන් පේන්න ඉන්නේ ළඟ ඉච්චරනේ. සෑම දර්ශකයක් වෛර කරනවා. දැන් මේ ශීලාව කාටවත් දොස් කියන්නේ නැහැ. අම්මට තාත්තට කියන්නේ නැහැ. බුදුරජාණන් දොස් කියන්නේ නැහැ. හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ හේතු නිසා හටගත්ත දෙයක් හේතු නැතිනකොට යනවා. ඉතින් ඒකට මායයට මධ්‍යස්ථ ප්‍රමාණයක ඉඩක් දීලානේ කතා කරන්නේ. කියන්නේ ඔබ ඵලයන් යන්නේ කියන්නේ නැහැ. ඒ කියන්නේ තරහකාරීත්වය තියෙනවනේ. ධර්මයෙන් උත්තර දෙන්නේ. ඒ නිසා හැදෙන ජනතාව පොඩි ළමයි දිහා බලනකොට දීමෝපියෝ දාන විස බීජ. පුදුමාකාර දේවල් ඒ අර මේ අපේ උගාණ්ඩාකාරී මාත් එක්කිට යාට අයලා දෙවෙනි කතාවදී. ඒ දුවක් හම්බෙලා ඒ දුවට අම්මා කියනවලු ඔයිට වෙඩි කොටට ගහම අඳින්න ඕනේ කියලා. ඉතින් කෙල්ල තාත්තට කියනවලු අනේ තාත්තා මෙව්ව කරලා අපි සංසාරේ කොච්චර දික් කරගෙන තියනවාද? දැන්වත් අපිට මේ මේ රවට්ටන්න නැතුව ජීවත් වෙන්න කියලා. අම්මා කැමති නැහැ. අම්මට ඕන කරලා තියෙන්නේ මේක පෙන්වන්න. නැටි බලන් හදපුවාම ඉතින් අර නඩුවේ කියලා කියන්නේ බෑ කාටවත් ඇවිල්ලා ගිනියන්නේ. ඊයසෝදි බර්ගිනිය නැහැ කවුරක්වත්. ඉතින් පිහලා සුද්ධ කරලා එළිය තිබ්බට පස්සේ මෙල්බන් වල ඒ වගේ මේ පොතු කපි 20ක් වගේ හිටපු ලස්සන සුද්ධියෙක් මුස්ලිම් මිනිස්සු අධ්‍යයනය කියලා දූෂණය කරලා. පොලිමේ. ඒක දැන් නඩුවක්. මිනිස්සු අහුණා තේම අහුණා. ඊට පස්සේ නඩු නඩුකාරයා නීතිය කියන. ඕස්ට්‍රේලියාවේ කතා කරන මේ මල් මස් ටිකක් කියලා පාරක් අයදී තිබ්බොත් බල්ලෝ කන්නේ නැද්ද? මස් ටිකක් කියලා පාරක් අයින ඇරලා තිබ්බොත් බල්ලෝ කන්නේ නැද්ද? ඉතින් බල්ලන්ට දොස් කියන්න පුළුවන්. මුන්දියා බලනකොට නාකිකුරුණත් මේ කාමයේ තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට මේක වෙලා තියෙන තිබුණ දෙයක් නෑ. ඒකේ මේ මේ උන්ලගේ වැරද්දක්වත් නෙවෙයි. ඒ දැනගන්න ඕන මස් වල පාරානේ කියන්න එපා. මේ කඩකවත් තාකත් තේරුම් කරලා දෙන්න බෑ. මම දීමාපියත් කියන්නේ කෙල්ලෝ ඒ වයසට ස්වභාව පෙන්වන්න යනවා. කොල්ලොත් එහෙමයි. ඉතින් ඒක ඉස්සර වුණාට පස්සේ මාර්ය දෙපැත්තකින් දිනුනේ. බුදු මාර්ය දෙමාපිය දෙන්න මේක පැත්තෙනි. හැදෙන ජනතාවට කිසිම ඉඩක් නැහැ. ඒ නිසා උන්ට දොස් කියන්න බෑ. මේ මාර්යාගේ නියෝජනයේ තියෙන දෙමාපියන්ට. එනිසායි අර සර්වෝදයට ගියාට පස්සේ ස්වාමි දර්ශන කියලා කියනවා දරුවෝ වදන්න දැනගත්තට කිසිම දෙමාපියෝට දරුවෝ හදන්න තේරෙන්නේ නැහැ කියලා. දරුවෝ වදන්න කාමසේවණේ කියන්නේ දෙමාපියෝ වර්ධ ගැනීම. අපිත් ඇත්තලා තියෙන්නේ එහෙම තමයි. ඊට පස්සේ දෙමාපියෝ බලන්නේ පොම්බන්නේ. පොම්බනකොට ඊළඟට තාම මේ තිතිය වයසනේ මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ වරදගත්ත පස්සේ දෙමාපියෝ කියනවා බොහොට වැඩි පිළිවෙලට ඉන්න තිබ්බනේ කියලා දරුවට බයිනවා. මොන ඉන්නවද? අසලියක් වෙලා පාරායන තිබ්බට පස්සේ බල්ලන්ට කියත හැක පොඩ්ඩක් උපවාස කරපල්ලයි උපවාස කරන්න බෑ ඒක අද ඉන්න දෙමාපිය પરම්පරාව ඉස්සරත් එහෙම තමයි නමුත් මේ බණකුත් කියවිලා තියෙද්දි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙද්දි දැන් දක්කන ගුරුවරුත් ඉඳද්දි තාම දෙමාපිය කරන්නේ එකම තකතිරුකම අර වීදුරු භාණ්ඩ කඩයක් වගේ. ඒක සුද්ධ කර කර සුද්ධ කර කර පිහ පියන දූවිලි වදින නැතුව තියලා ලස්සන ඩිස්ප්ලේ කරනවා. රට තුන්දුවේ කියලා තියෙනවා විකුණන බඩුව විකුණන බඩුව ආවසු බාර ගන්න නොලැබෙයි කියලා. ඉකලට විකුණනවා. විකුණනකම් පරිසම් කරනවා. විකුණාට පස්සේ පෙරට රාම බිස්නස් එකට ලාභයි. තව එකක් ගෙනියනවා. නිසා කෙල්ලෝගේ කෙල්ලෝ කියලා කියන්නේ වීදුරු බඩු සාප්පුවක් වගේ. ඒ ආදරයට නෙවෙයි පිළලා තියාන්නේ. ඒක නගන්නයි. ඉතින් ඒ සඳහා උන් දක්වන ඒ දක්වන තල්ලුවේදී අර අහිංසක පොඩියෝ යන්තම් වැඩි විරපත්තිච්ච පොඩියෝ කොහොම කරන්නේ? මොකෙන් බේරෙන්නේ? තාක්ෂණ ඉදිරිච්ච හැම රටකම අවුරුදු 200ක්. දැන් ඔය පණිවිඩය ගිහිල්ලා නැහැ මේ පිළිදරුවන්ට. දීපෝපිය කරන්නේම කුම්බණ එක විතරයි. ඉතින් ඒ ගෑන් ළමකට කිව්වත් එහෙම මේ ඔය කාමයේ ඇවිසින් ඇසිරින් ඉපයි කියන මොකද්ද මේ කතා කරන්නේ? කාමීත්‍යචාරී කෙනෙක් දන්නේම නැහැ. කියන්න ගියොත් එහෙම කියන කෙනා සම්පූර්ණ අසරණ වෙනවා. මත් වෙනවා මොනවද මේ කතා කරන්නේ? මේ බුදු පඬිසාසිට කියනවා කවදාකවත් අසුභ භාවනාව කියන එක ටෙස්ට් එකට උගන්වන්න යන්න එපා. කවදාකවත් කරන්න එපා. මරණානුස්සතිය කවදාකවත් උගන්වන්න යන්න එපා. ඒක බටේ තන්ත්‍ර ගන්න බෑ. ඒකට බුදුහාමුදුරු පිළිබඳ වැරදි අදහසක් ගන්න. ඊට වෙඩි හොඳ නිකන් මෛත්‍රිය කරුණාවක් ආනපානය. <laughs> ශීප් එකේ යන්න පුළුවන්. අරවා කියන්න ගත්තොත් ඒ ගුරුවරුත් එපා. මිනිසුන් පැහැදිලිව තේරෙන්නේ මෙච්චර මේ රසකාමී ලෝකයේ ඇයි අසුබේ බලන්නේ කියලා. මේ දතක තියෙන වන්නේ නැබි දුගන්ධන් ගන්ධේ නැබි සංඨානේ නැබි පස්සාකාරයකට දත්වල තියෙන නරක බලන්නේ කියන කෙස්වල තියෙන ඉතින් ඩෙන්ටිස් කෙනෙකුට පුළුවන් දෝක කියලා බිස්නස් කරන්න. කොණ්ඩ කපන සාප්පුවක කියන මනුස්සයෙකුට මේ කෙස්වල තියෙන පස්ගුණේ කියලා ගැහුවොත් මේ බෝඩ් එකක් මෙහෙම එයිද කවුරු හරි ඩෙකොරේෂන් එකක් දාගෙන යන්නේ. අද මුළු ලංකාවම ඔබ දිහා බලන්නේ. ඔය කියන බටහිර තාක්ෂණය අපිට එනකන් මේ කාමයට දරුවෝ විකුණන එක. කාමයට දරුවෝ විකුණන එක තමයි දැන් හොට හැට පෙරලා හොට බිම ඇනිච්ච නා කියන්න වෙලා තියෙන එකම දේ. ඉතින් උන්ට කුඹා කුඹා. ඉතින් ඊට උන්ට දොස් කියලා වැඩක් නැහැ. මට 26 දී 27 දී ධම්මික හම්සෝ කිව්වේ රසාවක් කරන්න එපා. බඳින්න එපා. භාවනා කරනවා කියලා කියන්න එපා. තාම මට තේරෙනවා ඒ වටිනාකම දැන් උනා කියනකොට කාටදෝ නිකන් නුහුරක් හිතෙනවා. මොකක් හිතනවා මේ මොකද්ද මේ කියන්නේ කියලා කොටින්ම කියනවනම් මම ධම්මික හම්බුනේ ස්තුති කරා ගිහිල්ලා මෙහෙමයි ඔබ වහන්සේ මට කිව්වා කියලා නෑ මම එහෙම කිව්වේ නෑ මට මතකත් නෑ කිව්වා. කියපුවාම රොඩද මතක නෑ. මට වැදුනා කියන එක කොහොමද රසා නොකර ඉඳද මම පෝස්ට් එක ට්වීට් කරලා ඒකවල. ඉල්ලන රසාවක් මට දෙනවා. කොහොමද මේ නොබැදින්නේ? රසාව මේ මේ යුනිවර්සිටි යන්නේ වෙන මොකක් කරන්නේ සුරංගනා කුමාරියක් මට ලැබියෝ. ඔච්චරනේ බලන්නේ නැව එනකම් බලන්නේ. ඊට පස්සේ භාවනා කරනවා කියලා නොකිය ඉන්නේ. මේ මං කරන්නේ 77. 1977 78. කියන්න නම් එපා කාටවත් කියපු ගමන් ඒ වට කරගෙන ඉන්නේ මායමයි. එයා මාර්ගයෙන් ඇවිල්ලා අහනවා අම්මත් අහන මොකද පුරුත මේ කරන වැඩේ තේරුම එක්ක බඳපන් ඒක නැත්නම් මාර්ගය. පවුලියන් පන්සල් යන්නේ අපි උත්තර දෙන්නේ කොහොමද උඹ මෙච්චර කල් නාසිරකන් ගෙදර ඉන්නවා. මොකද කරන්නේ අම්මා කතා කරන තරහටයි. යාළුවෙක් කතා කරලා කියනවා මොකද්ද මේ කරන වැඩේ තේරෙන්නේ. තේරුම් කර දෙන්න බෑ. මොනම එකකට තේරුම් ගන්න බෑ. අද 365ක් ඉතින් මම ජොබ් එකක් කරා 365 මට විරුද්ධ ස්ට්‍රයික් එකක් කරා වැඩ වර්ජනය කිසිම හේතුවක් නැහැ උන්ට තේරෙන්නේ මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා වැඩි වැඩි වෙනවා සීරුවට හැම පහසුකම්ම දීලා තියෙනවා කිසිම තැනකට මම ආයෝජනය කරන්නේත් නැහැ ඉන්නවා මිනිස්සුන්ට හිතාගන්න බෑ මේක ගහන නැති ගැහිල්ලක්. ඒ සාන්තුල ඔක්කොම ස්ට්‍රයික් කරා මම ඕන 385ට පහන් 385 පත්තු කරන්න ඕනේ නැත්නම් මට බැරිදෙන්න හම්බෙන්නේ නැහැ. මම ඒකටම ඩිරෙක්ටර් බෝඩ් එකට පොයින්ට් කරලා හිටියේ. ගියා නම් ගියා නම් මම කොහෙද හොයන්න බෑ. අරම 385ට පින් සිද්ධ වෙන්න ඊට පස්සේ කතෝලික කෙල්ලෙක් ඇවිල්ලා මට කිව්වා නේ ස්වාමීන්ට වගේ කරදරයක් කරපොන්ට හොඳක් වෙන්න හොඳ නැහැ මම යාඥා කළා තමයි ගෙන්න ගත්තේ අනේ අපේ මුනේ තියෙන අමනකම කියලා මොකද නෑ එක එකාට පහන පහනපත්තු කරන්න ඕනේ මං එළිවෙ නැත්තම් ඒ ටික එකතු වෙලා සූර්ද කාදාවත් මවතාරින්නේ නෑ ඊ රස්සාව කරන්න ගිහිල්ලා ඉතින් ඒ නිසා මිනිස්සුන්ට හරීම පුදුමයි ඔය ශේලාවට යක්ෂයා කතා කරා වගේ මහරයා කතා කරා වගේ ඇයි මේ කැලේට විලා තනියම ඉන්නේ කියන එක. ඇයි මේ මිනිස්සුන්ගේ ලොකු පරාජයක් නේ කැලේට යනවා කියන එක. මේ ලස්සන තරුණ වයසේ කෙනෙක් කැලේකට ගිහිල්ලා ඉන්නවා දකින්නකොට මුළු සාසන මේ සමාජ පද්ධතියට අභියෝගයක්. වෙන ඔක්කොම බලාපොරොත්තු වෙන මේ වෙලාව ගිහිලා රූප සුන්දරි වෙලා ලක්ෂපති වෙලා කෝටිපති වෙලා අරක ලබාගෙන මේක ලබා ගන්න නේ දෙමාපියන්ගේත් පරමාර්ථය. අපි අපේ අයිති අයිතිවාසිකම තියෙන මිනිහා අපි ඒකට විරුද්ධව යන જાතියක්. ඉතින් මේක කොච්චර ලස්සන පුත්‍රයන්සිත දේශනා කරලා තියෙනවද? හැබැයි මම කියනවා නැවතත් ඔය 60 ගණන් වල තමයි ඔය ආපහු එන්න පටන් ගත්තේ ධර්ම එළියට. බුද්ධ ජයන්ති පස්සේ. ඊට ඉස්සෙල්ලා හීනයක්වත් මේ සඳහනක්වත් කරගන්න පරිසරයක් තිබුණේ නැහැ. අපේ අම්මලා තාත්තලාට එහෙම මෙහෙම ධර්මයක් අහන්නවත් වාසනාවක් තිබුණේ නැහැ. මොකද පන්සලක් තිබුණේ නැහැ. ත්‍රිපිටකය තිබුණේ නැහැ. ආමුදු කෙනෙක් හිටියේ නැහැ. හිටපු හරියක් හිටියේ ඔය ගණින්නාංශලා රිමේ කරගෙන යන්තම් ගැට ගන්න ආවේ. අද නැහැ. අද අර පැත්තත් නරක පැත්තත් තියෙනවා හොඳ පැත්තත් තියෙනවා. මායාවේ වැඩිවීමක් හෝ අඩුවීමක් වෙලා නැහැ. එන්න තාම එයා දැලේලා ගත්ත ගමන් ඉන්නේ. ඒ බුදුජානනාංශය ඕක හෙලි කරනවා. ඉච්ඡ සංසිද්ධිය හැටියට ඔබ ඇතුලේ විඥානයේ තියෙන තාක්කල් මායාව වැඩේ. ඔබ විඥාණයට චේතනා දෙන තාක්කල් ඔබ විඥාණයට කල්පනා දෙන තාක්කල් ඔබ විඥාණයට අනුසී තියෙන තාක්කල් ඔය පිට කෙනෙක් නෙවෙයි මේම කෙලස් ටික තමයි ඔය මාර ස්වරූපයෙන් පේන්නේ පොඩ්ඩක් බලපන් භාවනා කරන්නේ නැහැ කියන වෙලාවල ඔබ මොකද කරන්නේ කියලා. කටි ආරෝහි ස්වාමීන් දවසට කීයක් පැය කිය භාවනා කරන්න ඕනද කියලා. එතකොට මම අහනවා භාවනා නොකරන වෙලාවේ මොනව කරන්නද? සැලසුම් කරන්නේ කියලා. කක්කන්නේ අන්න නොකරන වෙලාවේ සැලසුම් ගන්න මේ ඒ වෙනුවට මුළු දාස පුරාම සතියෙන් හිටපන්. සහන කරන්න එපා. සහන කරන කියන්නේ මේ හදාගත්ත දෙයක්. සැලසුම් පුරාම සතියෙන් ඉන්න ගියාම ඉතින් ඇයි 24කට විනාඩි 30ක් පුළුවන් නම් හිටපන් කියන්නේ. සතිය. මිනිසුන් ජීවිතේ තේරෙන්නේ නැහැ. මිනිසු කියන අම්මෝ මේ මේතරත් ආයි බොහොම අමාරුවෙන් දැන් දවසට පැය දෙකක් කරපුවාමයි දෙකිලා. එහෙනම් තව පැය 22ක් කක්කා. පැය 22ක් කක්කා ගාතමයි දෙකිලා. ඒක නිසා කෙනෙක් වගකීමෙන් හොයනවා නම් වගේ මේක තේරුම් ගන්නවා නම් දහස පුරාම අපි මේ විඥානය ඇවිල්ලා අපිට එක එක දේවල් වලට මෙහෙව නැහැටි චේතනා මාර්ගයෙන් ප්‍රකල්පනා මාර්ගයෙන් අනුසේ මාර්ගයේ මෙහෙව නැති ආ බලපුවම අපි ලාස්සනෝ දාගත්ත මීහරක් වගේ ලනුව අදින දිහාට යනවා ඒකල අපි හිතනවා අපි පොරවල් කියලා. අපි මේ මම වැඩ මම ඇවිල්ලා අයියා මට ඕන දේ තමයි කරන්නේ කියලා. ඉස්සු තනි කරම නාශනෝ දාගන්න තියෙන්නේ. ඒක දන්නවනම් මම යන්නේ තණ්හාවේ 16 තණ්හා දුතිය පුරුෂෝ දීගමන් දාන සංසාර. ඒක වගේ මේ නාසවල ඇදෙන හැටි දැක්කම ඒක අපිට කණිකත් ඇත්ත එක්ක සාපේක්ෂව බලන්න. මෙයාගේ නාසවල මෙයා පහට දෙන්නේ. මෙයා පහට මෙයා පහට කියන තරම් කමටන් සුද්ධ කරනවා කියන්නේ. දැන් කියන මේ භාවනාවේ අරමුණක් නැති වෙනකොට මම මෙන්න මේ පැත්තට ඇදෙනවා. අර එකන කියලා මම මේ පැත්තට ඇදෙනවා. මම මෙහෙට ඇදෙනවා. ඒකෝට පේනවා හැම කෙනාටම මුදෙන්ස පෙන්ලා දෙනවා මොනක්වත් නොකර ඉඳලා බලන්න නිකන් කහඳම කතාරපුවම කොයි පැත්තටද හැරෙන්නේ කියලා. පොල්ගිරියක් වතුරට දාලා බලන්න කොයි පැත්තට උඩට එන්නේ කියලා. ඒක නිර්මිතයි කලින් කියලා දාන්න. ඒ වගේ උඹට අරමුණ නොදී හිටලා බලපන් මේ ඇදෙන දිහා කොහටද මේ නැති වෙන්නේ කියලා. ඒ තමයි මාර ඇවිල්ලා කියන්නේ මේ කවුද උඹට මේ මේ මේ ලස්සන රූපේ බිම්බේ කියලා කියන්නේ. කවුද කරලා දුන්නේ කියලා. ඒ අනිවාර්යෙන්ම දෙන අම්මා මම ව්‍යායාම කරලා එළවලු විතර කාලා විජි වීගන් වෙලා මම මේ බොඩි එක හදාගත්තේ වය එනවාද අපේ පන්තියේ මම කියලා දෙන්නම් මේ ඇඟ හදාගන්න හැටි කියලා. සෑහෙන පිරිසක් ඉන්නවනේ අද. ඇඟ හදාලා දෙන්නේ. මේ තනිකර මාර්ගයේ මාර්ගයේ රෙගුලාමේක නෙවෙයි ඔය. වොලන්ටියාමේක. රෙගුලේ කීට දෙහුවක් වෙනස්. ඔය ඔය ඒකේ ඉන්න මේ ස්විච්චාවෙන් ඉන්න කට්ටිය තමයි ඔය රූපලාවන්‍ය මධ්‍යස්ථාන දාගෙන, නීති උපදෙස් දීගෙන, බැංකු ආවරණ දීගෙන, කල්බදු දීගෙන ඕන දෙයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. පස්සේ ගවන්න පුළුවන් කියලා. මම බඩු ගෙනියන්නේ. ආවිච්චි පටන් ගන්න අදම පස්සේ ගෙවන්න ඕන. හිතේ උපදින්න එකයි රුපියල් 70000ක් නැහැ. උපදින්න හැම හැම ළමයෙකුම රජ වශයෙන් මම එන්නේ ගාන වැඩි වෙනවා දැන් ලක්ෂ පැනලා ඇති දැනට ණයයි. ඒ තරම් ඉස්රායිල් ඉපදෙන ಜಾති විකුණන කාලා තියෙන්නේ අපි. මුළු හැම රජයකම වැඩිම හිඟා කණේක. වැඩියෙන් හිඟමන හම්බුණා නම් ඒක හොඳම රජයක් තමයි. ඉතින් ඉස්සරහට කොච්චරක් මේ ගෙවන්නද කල්බදු කමේට ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ලැබෙන දේෙන් ජීවත් වෙලා එන්න හදනවා නම් ආර එන්නේත් නෑ මං හිතන්නේ ඒකට අපිත් එක්ක කතා කරන්න. ආවත් කතා කරගෙන එනකොටම දැනගන්න ආමස්සිනා කොහොමද කියලා එනකොටම ආර මස්සින අඳුරගත්තා නම් වැඩි හරි. ඒකේ ඉන්නේ මේ දත් පිළිස්සන රැස්වතු කරගෙන ඊ කරගෙන ඉන්නේ නෑ. ඉන්නේ බොහොම කරුණාවෙන් අනේ මේ වෙලාව නැගිටලා ගියොත් හොඳ නේද කපුවට දෙනව නේ. යන්නකො කම්මැලි නේද? ඕක හරියන්නේ නෑ බානවා යන්නේ. කියලා ඇවිල්ලා දෙන පොඩි උපනය. ඒකෝට කියනවා අනේ අම්මා තනියෙන් කියලා දෙනවට වැඩි වටනවා මාර්යා නිතරම ළඟ ඉඳගෙන උපදේශයක් දෙනවා. අනේ නිකන් පොඩ්ඩක් ඔය ගුරුරයා හරිනේ වෙන ගුරුරෙක් මම පෙන්නන්නම් තෝ. ඕ කර්මස්ථානේ කරණයා. ඒක ඒක බාල වර්ගයේ හොඳ එකක් තියෙනවා. එතන වෙන භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ගිය ගමන් නිවන්. ඉතින් පොලිමේ යනවා. ඉතින් අර හැමදාම වලින් ආරණ එක ආවගේ හාර හාරයි කියන මිසක් ආ. එකෙකුට වක්වත් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ විලා ගිහින් නේද අපි? එකෙකුටවත් මම නිතරම සම්බන්ධ කරන එක තමයි එකෙකුටවත් තේරෙන්නේ නැතුනට මේ දරුවන් නොමගරිණෙක් ගැන මම මේ කතා කරන්නේ. තමන්ගේ දරුවන් මේ අපි මේ භාවනා කරලා නොමගරින්න කරන කතාවට ওই භාවනා කරලා විතරක්ම නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට වගේ කියන්න වෙනවා. ඒ නිසා අපි ඉදිරිය ගැන පොඩ්ඩක් කල්පනා කරමු. එතකොට අපි පැය භාගයක් වැඩිපුර කයිවරු බහලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනින් අපේ සාකච්ඡාව නැත කරනවා සටහනක් දාගන්න අපි නැත කරපු තැන අපි අනිත් දවසේ පුළුවන් ප්‍රමාණයක් උත්සාහ කරමු මේ ඥානන්ද සාංශ පෙන්වන්න හදලා දේ අපි ජීවිතයට සම්බන්ධ කරලා හාස්‍ය මාර්ගයෙන් හරි කමන්නේ ත්‍රාසය මාර්ගයෙන් හරි කමන්නේ මේක හිතට බද්දා ගන්න. මොකද භාවනා කරන කෙනෙකුට විතරයි මේ දර්ශනය දකින්න පුළුවන් වෙන්නේ. මේ එළියට බැස්සට පස්සේ නම් සෝරි තමයි කියන්නේ. මේක එතනින් අපි සාකච්ඡා නැත කරනවා. සිය දිනාරම් කෙරුවන් සරණයි. හොඳයි අපි එමනම් අපි උපයාස්ත්‍යා ගන්න දෙයක් කුසලයක් වෙයි නම් ඒක සියලු ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීමටත් කටුකුද ඥානන්ද ස්වාමීන් වහන්සේට ස්තුති පුණ්‍යානුමෝදනා ශීලයෙන් පින් අනුමෝදන් කිරීමට එක්තාවතාචාදී කාථා සජ්ජායනාන පෙළඹේ එත්තාවත ආචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා සම්ප සම්පති සිද්ධිය එත්තාවත ආචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවත ආචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු ශාසන ආකාසට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු දේශන ආකාසට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු මම්තරං